ඉතින් මම අදත් ආරාධනා කරනවා සුපුරුදු පරිදි අපේ සංවිධායක මහත්මයාට ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගන්න කියලා. අවසර හැපේ හැමදුරනේ අද ප්‍රශ්න හතක් ලැබී තිබෙනවා. එයින් පළවෙනි ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි. සක්මන් භාවනාව. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී পায় පොළවට තදවන විට දුක් වේදනාවක් උපදී. නැවත ඔසවන විට සැප වේදනාවක් සිතට දැනේ. මුළු සක්මන් කාලය තුලදීම තබන පියවර ගණනේම දුක් වේදනා උපදී. ඔසවන විට එය නැති වී ගොස් සිතට සැප වේදනාවක් දැනේ. නැවත পায় තබන විට සැප වේදනාව නැති වී දුක් වේදනාවක් උපදී. සක්මන නවතින විට මෙම වේදනා දෙකම නැති වී දුකත් නැති සැපත් නැති වේදනාවක් දැනේ. මේ ගැන පහදා දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටහීමෙන් අරහත් බව ලැබේවා. සාදු සාදු සාදු. ඇත්තටම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ ඒ කියන්නේ ඔය ස්කන්ධ පහ එක එක විදිහට අපිට වැටහෙන්න පුළුවන්. දැන් අපි කෙලින්ම රූපය පැත්තෙන් බලද්දී තමයි කෙලින්ම සතර මහා ධාතුවෙන් ධාතුන් වශයෙන් ධාතු ලක්ෂණ වශයෙන් උතන වැටහෙන්නේ. නමුත් කෙනෙක්ගේ හිත රූපේ පැත්තට යන්නේ නැතුව වේදනාව පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒකේ වරදක් නැහැ. ඊට පස්සේ ඇවිදීම සිද්ධ වෙද්දී කය ඇවිත් කයේ ක්‍රියාකලාපය නැත්තම් කයේ ක්‍රියාකාරීත්වය ඒ විදිහට සිද්ධ වෙද්දී හිතේ මතුවෙන සංඥාවන් යන වැටහීමක් එන්න ඉඩ තියෙනවා. සිතේ මතුවෙන විවිධාකාර සිතුවිලි ගැන මතකයක් මතකයන් ගැන ඒ වගේ දේවල් ගැන වැටහීමක් එන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ හිත පැත්ත නැත්නම් සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ට පවා යන්න ඉඩ තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි අර සක්මන් භාවනාදී ටිකක් ප්‍රමුඛත්වයක් දෙනවා මේ රූප කර්මස්ථානයේ පැත්තට. මොකද අපි හිතමු ආධුනික යෝග්‍යාවචරයෙක් නම් එකපාරටම අපේ හිතට දැම්මොත් එහෙම පැටලෙනවා. කියන්නේ දිනු කරගත්ත සතියක් නැති නිසා. සමාධියක් නැති නිසා. තාම ආධුනිකයි. ඒ නිසා අපි පුළුවන් තරම් කාය මේ රූප කර්මස්ථානයකට තමයි නැඹුරු කරන්නේ. ඉතින් ඔකේ තවත් පැත්තකින් කියනවා නම් දැන් අපි සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් ඉඳද්දී අපි කාම භෝගීව කටයුතු කරනවා. ඊළඟට අපි භාවනාවකට ආවහම මේ කාම භෝගී බයින් බවින් අයින් වෙලා ඊට පස්සේ කටයුතු කරන්න යද්දී හිත ඒත් පවත්වන්න යම්කිසි දෙයක් අවශ්‍යයි. උතර යම් අරමුණක් අවශ්‍යයි. ඒ අරමුණ වශයෙන් අපි හඳුන්ලා දෙන්නේ මේ රූප කර්මස්ථානයක්. විශේෂයෙන්ම කයේ දැනෙන දේවල් පැත්තට තමයි යොමු කරන්නේ. කායानुපස්සනා පැත්තකට. හැබැයි ඒක ටිකක් එහාට යනකොට ස්වාභාවිකවම කයේ දැනෙන දේවල් වල තියෙන විචිත්‍රත්වය නැති වෙලා මේවැය තියෙන අර හුදු දැන් මේ කියන වගේ වේදනාවන්ගේ ස්වરૂපය මතුවෙන්න ඉඩ තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයක්. එහෙම නැත්නම් සුඛ පැත්ත, වේදනා මේ දුක්ඛ පැත්ත, උපේක්ෂා පැත්ත ඔය කොයි දෙයක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලන්න තමන් කායानुපස්සනාවෙන් සෑහෙන ප්‍රයෝජනයක් ලැබපු කෙනෙක් නම් මේ පැත්තට ගියාට වරදක් නැහැ. ඔය කොයිකෙත් ඉතින් කාලයක් මිඩංගු වෙන්නයි තියෙන්නේ. කායනුපස්සනාව ස්වාභාවිකවම මේ විදිහට තමන්ගේ හිත දැන් අර පාදයන්ගේ ස්පර්ශයන් පාදයන් ස්පර්ශ වෙනකොට ඒ විස්තර බැලීම ටිකක් කරදරකාරී වගේ හිතිලා ක්‍රමානුකූලව නිකන් ආපු ගමනකින් මේ විදිහට වේදනාවන් බලන්න ගිහිල්ලා නම් කිසි වරදක් නැහැ. මෙතන තියෙන්නේ තනිකර වේදනානුපස්සනාවක් තියෙන්නේ. හොඳයි. පරයන්ක භාවනාව ගරු ස්වාමින් වහන්සේ මා අවුරුදු 5ක් පමණ සිට ආනාපාන සති භාවනාව වඩමි. ලොකු ස්වාමීන් වහන්සේගෙන් හා ඔබ වහන්සේගෙන් ලිඛිතව කමඨහන් ගැන අවුරුදු 3ක් පමණ ආනාපාන සති භාවනාව වැඩුවෙමි. නාසිකාග්‍රේට සිහිය පිහිටුවා ගනි පිහිටුවා හොඳින් හුස්ම රැල්ල බැලීමට හැකි විය. හුස්ම රැල්ල ඊටාම සියුම්ව දැකිය හැකි විය. මීට මාස 4කට පමණ පෙර මාගේ දෑත්වල වේදනාව දුටු වෙමි. ඒ වේදනාව ඊටමත් තද වී යන අයුරු දිටිමි. වේදනාව වැඩිවන විට සුළු වශයෙන් පර්යංකය වෙනස් කර නැවත හුස්ම රැල්ලට සිහිය පිහිටුවෙමි. නැවත වේදනාව දිටිමින් ටික දිනක් ඒ වේදනාව නොදෙනී ගියේය. නැවත පර්යංකයේ සිටින විට දෙයත්ලේ දෙපතුලේ වේදනාවක් දැනුනි. ඒ වේදනාවන් ඊටමත් වේදනාකාරීව නැතිව ගියේ. දැන් දින 3කින් පසුව ඊටමත් සැහැල්ලුව හුස්ම ඇතුළු වන පිටවන සැටි දැකිය හැකිය. වෙනත් සිතුවිලි දැකීමක්ද නැත. වේදනාවට සිත යොමු කළද වේදනාව නොදැනේ. මාගේ භාවනාව ගැන පහදා දෙන මෙන් දෙපා නැමෙත ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව. දෙපා වලට සිත පිහිටුවා සක්මන් කිරීමේදී පාද පොළවට තදවන හැටි, අනෙක් පාදය එසවෙන හැටි, ඇඟිලි නැවෙන හැටි හොඳින් දකිමින් පැය භාගයක් පමණ සක්මන් කළ හැකිය. සිත බාහිර සිත සිතුවිලි වලට නොයයි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේගේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මම හිතන්නේ විශේෂයෙන් විස්තර කළ යුතු ගැටලු සහගත දෙයක් නන් නැහැ. කියන්නේ ඔය ටික දැක ගනිමින් දැන ගනිමින් කාලයක් ඉතින් මේ දෙයි නිරත් නිරත වෙන්නයි තියෙන්නේ. අපිට එකපාරටම මේ කියන්නේ හිත අපේ තියෙන හදිස්සියට වැඩෙන්නෙත් නැහැ. මේක ඉතින් අර පුංචි ළමෙක් පළවෙනි පන්තිට යනවා ඊට පස්සේ දෙවෙනි පන්තිට යනවා ඊට පස්සේ තුන්වෙනි පන්තිට යනවා ඊට පස්සේ හතරවෙනි පන්තිට යනවා අනේ වගේ අර ටික ටික ටික ටික මේ එයා අධ්‍යාපනය ලබනවා වගේ තමයි මේ අපේ හිතත් අපි මේ හැමදාම ඉතින් දවසක් පුරා මේ වැඩේ කරනවා. ඒ දවසට අදාළ කටයුත්ත කරනවා. ඉතින් කිරීම හරහා තමයි එයත් ටික ටික ටික ටික ටික මේ අපි බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික පැත්තේ තියෙන යම්කිසි ගුණධර්මයන් හිත තුළ වර්ධනය වෙන්න ගන්න. ඉතින් ඒකේ අඛණ්ඩව යෙදීමයි තියෙන්නේ. එහෙනම් කළා තේනවත් හොඳයි. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. මං හිතන්නේ මුකුත් ගැටලු සහගත ස්වභාවයක් නැහැ. ස්වාමින්වහන්ස මම භාවනා කරනවා දැන් මේ දවස් ටිකේම කරනකොට හරි මේ ආනාපාන සතිය කරනවා අර වේදනාවක් දැනෙන්නේ නැහැ. හොඳට සමාධියම තියෙනවා. ආ කියන්නේ මේ ආනාපාන සතියෙන් දැන් හිත සමාධි වෙලා සමාධියේ හිත පැවතීමද දැන් දැනට සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීන් දැන් ඒ தත්ත්වය කොච්චර කල් තියෙනවද? කොච්චර කියන්නේ දැන් මාස කීපයක් ඔය මට්ටම අත්දකින්නවද? එහෙම අත්දකින්න වේදනාව සැරින් සැරින අර හොඳට ආනාපාන සතිය සමාධිගතව ඉන්න පුළුවන්. හොඳයි. එතකොට වේදනාව එන්නේ ආනාපානෙන් සමාධියට යන්න කලින්ද ගියාට පස්සේද? ගියාට පස්සේ ආනාපාන. හොඳට හිත එකගතාවයකට ආවට පස්සේ තමයි වේදනාවනුත් තේරෙනවා. වේදනාව දැනෙන්නේ. දැන් වේදනාවන් නිරීක්ෂණය කරන්න ගියාම මොකද තත්ත්වය? එතකොට හුඟක් දැඩිව වේදනාව දැනෙනවා. දැනෙලා සමහර වෙලාවට මේ අත් එක්ක එකටම ගල් වෙනවා වගේ දැනෙනවා. එහෙම දැනෙලා ඊට පස්සේ මම අර ඉන්න බැරි වෙනකොට පොඩ්ඩක් අත මෙහෙම කරනකොට ඒක නැතු වෙනවා. එහෙමයි සවන්ස. ඔව්. පුළුවන් නම් ඒ කියන්නේ ආනාපානෙන් يعني හිත එකඟ බවට පත් වෙනවා කියන දැන් විශ්වාසය ඇති වෙලා නම් يعني ඒ මට්ටමේදී හුස්ම රැල්ල දැනීමක් සම්බන්ධයෙන් ගත්තොත් ආස්වාස ප්‍රස්වාස වෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැත්නම් හොඳට ගොරෝසුට දැනෙනවද නැත්නම් හුඟක් සියුම් වෙලාද මොකද තත්ත්වය ඒකේ ආස්වාස ප්‍රස්වාස සියුම්ම නිකන් තනි පාරක යනවා වගේ නිකන් වෙනස් වෙන්නේ නැහැ කෙලින්ම එහෙම යන්න පුළුවන්. හොඳයි. ඒ ගාන ඇති. ඒ මට්ටමේ ඒ මට්ටමේ පවත්වන්න පුළුවන් නම් හිත විසිරෝ ගන්නෙත් නැතුව, නින්දර වට ගන්නෙත් නැතුව, එහෙමනම් ඔය වේදනාවන් මතුවෙන මතුවෙන වේදනාවන් නැත්තම් කායික වශයෙන් දැනෙන හැමදේම නිරීක්ෂණය කරන්න පටන් ගන්න. එහෙම තමයි. ඒකට වේදනාවක් දැනෙන්නේ නෑ. මම මේ දවස් ටිකේම බැලුවා වේදනාවක් දැනෙන්නේ හිත සමාධි වෙනවා. එහෙමම වෙනවා විතරයි. නෑ ඒ කියන්නේ දැනෙන වේදනාවන් වලට හිත යොමු කරනවා. එහෙමයි සවයන්ස යොමු කරලා එතන එතන බලබලා ඉන්නයි තියෙන්නේ. ඒතර වේදනාවක් දැනුනේ නැත්නම් සවයන්ස දැනුනේ නැත්නම් ඒක තමයි. දැනුනේ නැත්නම් දැන් අපිට සාමාන්‍යයෙන් දැන් ස්පර්ශ වෙන ස්ථානවලවත් දැනෙන්නේ නැද්ද ඒ වෙලාවට? නෑ ස්වාමීන් හරීම සැහැල්ලුයි. අර සාමාන්‍යයෙන් ධනිස් කැක්කුමාවත් එහෙමවත් දැනෙන්නේ නෑ. ඒවත් දැනෙන්නේ නෑ. හිතේ සැහැල්ලුවක් තියෙනවා. නෑ පුපුරේ වාඩි වෙලා ඉන්න හරීම සැහැල්ලුයි. එහෙමනම් කියන්නේ ඒ ඒ සැහැල්ලු ස්වභාවය දිහා බලන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඔතෙන්දී ආනාපාන සතියෙන් යනකොට කියන්නේ සැහැල්ලු ස්වභාවයක් හිතේ නිකන් ප්‍රමෝදයක් හිතේ නිකන් නිස්කලංක බවක් ඒ හරහා එනවනේ නිකන් සතුටක්. ඒ පැත්තක් එනවා ඒ පැත්ත නිරීක්ෂණය කරන්න පුළුවන් දැන් ආනාපානෙන් හිත අයින් කරගෙන. එහෙමයි සවන. එතකොට චිත්තානුපස්සනාව. නෑ එතෙන්දී වෙන්නේ වේදන තාම ඉන්නේ වේදනානුපස්සනාව. එහෙමයි සවන. එතකොට ඒක කරන්නේ මෙද්දී අර සැප දැනෙන දැන් හිතේ තිබිච්ච නිකන් අර කලබලකාරී ගතිය අඩුවීම හරහා හිතේ ඇතිවෙච්ච ප්‍රමෝදය ඒ සතුට සැහැල්ලුව කියන්නේත් මේ වේදනාවේ එක්තරා ස්වභාවයක්. නිසා ඒක අරමුණු කරන්න පුළුවන්. මොකද අර කලින් වගේ නෙමෙයි. දැන් තේන හිතේ හිතේ නිකන් යම්කසේ නිකන් සොම්නස් ගහකට බවක් තියෙන්නේ. මේක මේ කියන්නේ අර අපිට සාමාන්‍යයෙන් අපි කතා කරන වගේ සතුටක් නෙමෙයි. කියන්නේ අපි සාමාන්‍යයෙන් සතුටක් කියලා කිව්වම අපි hina වෙන ආහාරමෙන් සතුටක්නේ කතා කරන්නේ. එහෙම එකක් නෙමෙයි. මෙතෙන් දැන් මේ භාවනාව හරහාම ආපු නිරාමිස ප්‍රීතිය. අන්නේ නිරාමිස ප්‍රීතිය මේ මේ අවස්ථාවේදී අපේ අරමුණ බවට පත් කරගන්න පුළුවන්. දැන් මේ නිරාමිස ප්‍රීතියත් හැබැයි වෙනස් වෙනවා. ඒ දැන් ඒ කියන්නේ දැන් මේව ගැන හිතලා හිතන්න ඕන මේ මේ මේ මතුවෙන මතුවෙනේ ස්වභාවය තමන්ගේ අවධානයට ලක් කරන්න. ඒකට සායනස ආනාපාන සතිය ගැන එච්චර දැන් ඒතර බලන්න දෙයක් නැහැ. ඒකෙන් ඒකෙන් අර සමාධියේ ඔහෙ ඉන්න වෙනුවට දැන් ඔන්න හිත ටිකක් සමාධිය වුණා වාඩි වුණාට පස්සේ ඊට පස්සේ ඒ හරහා ආපු කයේ දැනෙනවා නම් ඕන දෙයක් ඒකටත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒවට දාන්න. එහෙමයි. කියන්නේ කයේ වදින තැන් වලට තියෙනවා නම් වදින තැන් හොඳට තේරෙනවා නම් ඒ ඒ තැන් වලට යොමු කරමින් නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඊට පස්සේ ඒවා ඒ තරම් දෙයක් නැතුව තමන්ට තේරෙන නිකන් කය සැහැල්ලු වෙලා හිතේ ප්‍රමෝදයක් ඇති වෙලා කය පුරා නිකන් නිකන් රැලි රැලි යනවා වගේ නිකන් මේ සතුටු ස්වභාවයක් පහළ වෙලා ප්‍රීති ස්වභාවයක් නම් තියෙන්නේ ඒවා නිරීක්ෂණය කරමින් ඉන්න. එහෙම. ඒවට ඒ කියන්නේ දැන් සමස්තයක් වශයෙන් මුළු කයම බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් කයේ යම් තැනක මතුවලා තියෙන ස්වභාවයක් නිරීක්ෂණය කරන්නත් පුළුවන්. එහෙමයි. ඔතෙන්දී අර එක තැනකට යොමු කළා එතන හොඳට මේ බලන්න පුළුවන් අවස්ථාවක් ආවොත් ඒක බලන්න. මොකද කියන්නේ අපි අර එක තැනකට හොඳට හිත නාභිගත කළා වගේ බැලීමේදී හොඳට එතන යම්කිසි සියුම් සියුම් ලක්ෂණයක් මතු කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ නාසිකාග්‍රේට හිත දාන්න නැතුව නිකම වාඩි වෙලා නෑ ඒ කියන්නේ මුලින් පොඩ්ඩක් ආනාපානෙ කරන්න මුලින් පොඩ්ඩක් කළා හිත එකඟ කරගන්න හිත එකඟ වුණාට පස්සේ මේ දේ කරන්න එහෙමයි ස්වාමීන් සක්මනේදී මේ සක්මනේ ඒකේ මේ කකුල තියෙනකොට එහෙම සිතවිල්ලක් එන්නේ නෑ අර යන්න පුළුවන් සක්මනේදී දැන් පුළුවන් දැන් අර ආසල් ප්‍රාසස් වගේම දෙක දෙපැත්තට හිත දාගන්න එහෙම යන්න පුළුවන් කකුල් දෙක දෙපැත්තට එහෙම අර උස්සනවා ඒක තමයි දැන් ඒ දැන් තදවීම් තියෙනවා රළු ගති දැනෙනවා නුසුම් ගති සිසිල් ගති දැනෙනවා මේ හැම එකක්ම දැන් හොඳට එතන එතන එතන එතන පුංචි පුංචි පුංචි දේවල් බල බලා බල බලා යන්නයි තියෙන්නේ يعني වෙන ලෝකයක් නැහැ දැන් තියෙන්නේ මේ තදවීම් රාශියක් නුසුම් වීම් රාශියක් සිසිල් වීම් රාශියක් ගොරෝසු රාශියක් අන්න ඒ වගේ පැත්තක් දැන් යන්නේ. හිත පුළුවන් තරම් දැන් ගෙවල් වල ගැන හිතීමක්වත්, ආරණ්‍ය ගැන හිතීමක්වත්, ඉන්න තැන ගැන හිතීමක්වත් මොකක්වත් නැහැ. දැන් ලෝකේ තියෙන ඔච්චරයි. ඒ ගානට හිත ගන්න පුළුවන් නම් ඒ කියන්නේ වැඩේ හොඳටම යනවා. එහෙමයි සර්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් පසුගිය දිනක ලද උපදෙස් අනුව අනිමිත්ත සමාධියේ ගැඹුරේ නොසිට ලිහිල් සමාධියෙන් සිට සිතුවිලි බැහැර කළමි. ඇත්තටම වෙනදාට හිසේ තිබී බරගතිය පහව ඊටමත් ලිහිල් සුන්දර මානසිකත්වයකින් යුතුව පර්යංක භාවනාවේ යෙදුන බව පුණ්‍යානුමෝදනා සහිතව ඉදිරිපත් කරමි. එමෙන්ම සක්මන් භාවනාව નિરાයාසයෙන් කළ හැකිය. ස්වයංක්‍රීය ක්‍රියාවලියක් මෙන් විය. සක්මන ආරම්භ විනාඩි 20ක් 25ක් ගතවන විට ගමන් කිරීමේදී සමබරතාවයේ බිඳෙන අවස්ථා ඇතිවේ. ඉන්පසු පරයන්ක භාවනාව භාවනාවට ප්‍රවේශ වෙමි. උපදේශ පතමි. ඔබ වහන්සේගේ මෙම ශාසනික සේවය අමිලය දීර්ඝාෂ ලැබේවා. හොඳයි. මහත්යාගේද ඔව් ඒක තමයි. හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ බොහොම සැහැල්ලු හිතකින් හිතට අරමුණක් නොදී ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියන එක ටිකක් තේරෙනවද? එහෙමයි තේරුවන් සර්ණයි සමනස. එහෙමයි. එතකොට දැන් එහෙම කොච්චරලා වගේ ඉන්න පුළුවන්ද? ඒ වෙලාව කොච්චර වගේ ඉන්න පුළුවන්? මොකද? කොච්චර හරි වෙලා ඉන්න පුළුවන්. ඔව්. දැන් ඔබ වහන්සේගේ උපදෙස් ලැබුණයින් පස්සේ මම පැය භාගයකට වගේ සීමා කරලා තියෙනවා. ඔව්. පැය භාගයක් යනකම්ම කිසිම සිතුවිල්ලක් ආවේ නැද්ද? එකක් දෙකක් වගේ නෝ සමහර අවස්ථාවලදී එකක්වත් එන්නේ නැහැ. එන්නේ හොඳයි. සක්මන් භාවනාවේදී සිතුවිලි එන්නේ නැද්ද? සක්මන් භාවනාවෙත් ඒ විදිහම තමයි. ඒ විදිහම තමයි. ඔව් අර ස්වයංක්‍රීය වගේ සිද්ධ වෙනවා. ඊට පස්සේ යනකොට අසම්බර වෙලා පැටෙන්ඩ වගේ යනවා. ඒක අසම්බර වෙන්නේ يعني පැය භාගයක් විතර ගියාට පස්සේ අසම්බරයි. එහෙමද වෙන්නේ? එහෙමයි. නිකන් පැත්තම කලවර වෙලා වගේ වෙනවද නැත්නම් කොහොමද අසම්බරතාවය ඇති වෙන්නේ? ස්වාමීන් වහන්සේ දැන් කකුල් දෙක අප්‍රාණික ගතියක් වගේ වෙලා එක පැත්තකට වගේ ඇලවෙලා එහෙම යනවා එක්ක අනිත් පැත්තට ඇලවෙනවා. ඒ අවස්ථාව වෙනකොට මම පරයන්ක භාවනාවට යොමු වෙනවා. එහෙමයි. සක්මන ටිකක් හෙමින් වෙන්න ඉඩ හැරලා සක්මනේ ටිකක් කරනවා ඊට පස්සේ හිටගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. පොඩ්ඩක් ඒ කියන්නේ ටික වෙලාවක් සක්මන් කරනවා ඊට පස්සේ සක්මනේම පොඩ නතර වෙනවා. නතර වෙලා පොඩ්ඩක් නිකන් දැන් බලන්න අපිට දැන් ඔය මුද්‍රයන් වහන්සේ ඉතින් හරිය මේ කියන්නේ එක පැත්තකින් බොහොම ලස්සන ඉදිරිපත් කරලා තිනවා. ඒ කියන්නේ දැන් මේ ඔය අනිමිත්ත පැත්ත නැත්නම් ශුන්්‍යත පැත්ත අපිට අභ්‍යන්තර අරමුණු හරහා එතෙන්ට දාගන්නත් පුළුවන්. බාහිර අරමුණු හරහා එතෙන්ට දාගන්නත් පුළුවන්. බාහිර අරමුණු හරහා දානවා නම් හිත බලන්න නිකන් දැන් සක්මනේ ඉන්නකොට ඇස් ඇරගෙන නිකන් පොඩක් වටපිට නිකන් බලබලා ඉන්නවා බලබලා ඉඳදී අර කලින් නම් දැන් අපේ හිත සාමාන්‍යයෙන් වටපිට බලද්දී අරමුණු වලට යනවනේ එහෙමයි දැන් මොකද තත්ත්වේ එහෙම අරමුණු කෙරෙහි මේ එළවගෙන යන්නේ නැහැ. දැක්කොත් දකින ප්‍රමාණය පමණයි. අන්න හරි. දැන් ඒ ඒ தත්ත්වයක් දැන් ප්‍රයෝජනෙට ගන්න. දැන් පොඩ්ඩක් නිකන් සක්මනේ අර සාමාන්‍ය විදිහට ඇවිදලා ටිකක් වෙලා අර අර කරදරේ එන්න කලින් නිකන් පොඩ්ඩක් නතර වෙනවා. නතර වෙලා පොඩ්ඩක් නිකන් බොහොම සැහැල්ලුවෙන් වටපිට බලනවා. වටපිට බලද්දී වටපිට බැලීමේදීත් ඒ අරමුණු හිතට නිකන් ග්‍රහණය වීමක්, ඒ අරමුණු වල හිත එල්බ ගැනීමක්, නැත්නම් ඒ අරමුණුත් එක්ක හිත මිශ්‍ර වීමක් වෙන්නේ නැතුව හිත බොහොම සැහැල්ලුවෙන් තියෙනවා නම් ඉන්න දෙන්න. එහෙමයි සවන්නද. ඒ ඒ ලක්ෂණ තමයි තියෙන්නේ. තියෙන. අනහර. ඒ එතන එහෙම ඉන්න දෙන්න. ඒ වගේම දැන් බලන්න දැන් අපි සමහරලාවට හොඳට නිකන් කය ටිකක් තද කරගෙන වගේ යෝමනාවෙන් S දෙකත් එක මට්ටම තියාගෙන දැන් අපි සක්මනේදීම. එහෙම නැතුව අපි නිකන් බොහොම නතර වෙලා නිකන් වටපිට පොඩ්ඩක් නිකන් සැහැල්ලුවෙන් බලනවා. මේ අවස්ථා දෙකේදීම හිතේ තත්ත්වය ගත්තොත් අපි තුමු අරමුණු වලින් තොරයි කියලා. එහෙමයි සර්. එතෙන්ද දෙවැනි අවස්ථාවේදී හිත තවත් ටිකක් ආතතියකින් තොරයි. එහෙමයි එහෙමයි. මොකද හරි ස්වාභාවික ගමනක් නේ තියෙන්නේ. දැන් අපි වොමනාවෙන් හොඳට අත නිකන් මෙහෙම කරගෙන වොමනායෙම මේක කරනකොට චුට්ටක් එතන තියෙන නිකන් ආතති ගතියක්. ඒක ටිකක් කෘතිමයිනේ. නමුත් අපි නිකන් ඔහෙ හිටගෙන පොඩ්ඩක් නිකන් බොහොම සැහැල්ලුවෙන් වටපිට නිකන් බැලුවට එතන බැලීමක් නැහැ. අර බුදුරජාන් වහන්සේ කියන දිත්තේ දිට්ටමත්තන් තමයි එතන තියෙන්නේ. නිකන් දැකීම් මාත්‍රයක් විතරයි තියෙන්නේ. ඒකත් එක්ක මේ හිත මිශ්‍ර වීමක් නැහැ. හිත කැළතීමක්, කැළඹීමක් නැහැ. නිකන් ඒ අරමුණු ගැන හිතේ කිසි දැන් උවමනාවක් නැහැ. ඒ ඒ ඒ தත්ත්වය ටික ටික ටික වර්ධනය වෙන්න දෙන්න. දැන් ඒ කියන්නේ දැන් සක්මන දැන් පාවිච්චි කරන්නේ වෙන පැත්තකින් ඇත්තරම. සක්මන් භාවනාවම නෙමෙයි දැන්. දැන් මෙතන යන්නේ තනිකර චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් යන්නේ. දැන් ඔහොම එක එක ඒවා කර කර ඉඳද්දී ඔන්න ආයෙ ඔන්න මොකක් හරි මතක් වෙනවා. හිතන්නේ ගෙදර මතක් වෙනවා. හරි මොකක් හරි දෙයක් මතක් වෙනවා. යන්නේ එතන ඒ කියන්නේ ආයෙත් මොකක් හරි අරමුණකට ගියා. ඊට පස්සේ ආයෙ ඒක තේරුම් අරගෙන හිත නිදහස් කරගත්තා. ආයෙ ඔන්න අපිටම දැකපු දෙයකටත් ගියා කියලා නිකන් උදාහරණයක් විදිහට ගියා නම් ආයෙත් ඒකත් නිදහස් කරගත්තා. ඒ කියන්නේ දැන් ටික ටික ටික ටික මේ தත්ත්වේ වර්ධනය වෙන්නයි තියෙන්නේ. වර්ධනය කරගන්නයි තියෙන්නේ. දැන් හරීම ඒ කියන්නේ හිත හිත සාමාන්‍ය තියෙන ප්‍රකෘති මට්ටමටමයි එන්නේ. සමාධි මට්ටමක්වත් වීරය මට්ටමක්වත් නෙමෙයි අඩු සමාධි මට්ටමක් තනිකරම નિરાයාස මට්ටමක්. ඒ මට්ටමට පුළුවන් තරම් ගන්න. සයන්ස් එතන ඇතම් වෙලාවකට මේ මේ කය ක්‍රියාකාරීත්වයේ උපාදේ ක්‍රියාකර්තේ මේ නාම රූප ධර්ම එක්ක තියෙන සංසිද්ධියක් කියලා එහෙමත් වැටෙන වෙලාවල් තියෙනවා. කමන්නේ. ඒ කියන්නේ ඒවා ශනිකවම එහෙම වැටුණාට වරදන්නේ ඒවා අර මේ ඒවා වැටහෙනවා වැටුණාට පස්සේ ආයෙත් තමන්ගේ හිත නිශ්ශබ්ද වෙන්න ඉඩ දෙන්න. හොඳයි සර්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඉතින් ඕක ගැන ඉතින් පොඩි ඕන්නම් දහම පැත්තෙන් ඉතින් වචනයක් කියන්න පුළුවන්. ඔය ඔය පැත්ත හොඳට විස්තර වෙනවා මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ සෝන සූත්‍රයේදී එතෙන්දී සෝන කියන ස්වාමින් වහන්සේ ඔය කියන්නේ ඒ තමන් يعني භාවනාවකින් විශේෂයෙන් විපස්සනා පැත්තකින් සෑහෙන දියුණු කළා. ඒ කියන්නේ ඔය මට්ටමක් පවත්වන්නම් සෑහෙන අපේ හිතේ ටිකක් කෙලස් වල අඩුවක් තියෙන්න ඕනේ. ඒ නැත්තම් අපි සාමාන්‍යයෙන් ඇහැ අරපු ගමන් ටක් ගාලා අරමුණට පයින්නවනේ හිත. එහෙම නැතුව හිත සම්පූර්ණයෙන් නතර වෙලා ඉඳීමක් වෙන්න නම් මේ කියන්නේ කොයි තරම් අරමුණු තිබුණත් ඒවට නොගිහින් Taman තුල ඉන්න නම් සෑහෙන වැඩිච්ච දහමක් තියෙනවා. ඒක මේ කියන්නේ සෝනසාන්නාස ඉදිරිපත් කරන්නේ අර මේ බුසාචේපිස් චක්කු විඤ්ඤයා රූපා චක්කු සාපාතං භවිස්සති අමිසී කත චිත්තස්ස හෝති තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති. ඔන්න ඔයගේ වචන රාශිකින් කියනවා. ඒ කියන්නේ දැන් මේ ඇහැ අරගෙන ඉන්නේ. ඇහැ ඇරලානේ තියෙන්නේ. ඇහැ ඇරලා තියෙනවා. ඒ වගේම ඇහැට පේන කියන්නේ ඇහි දර්ශනපතේ ඕන තරම් දේවලුත් තියෙනවා. දේවල් තිබුණට බුසාචේපි චක්කු විඤ්ඤා රූප චක්කු සාපාතම් භවිස්සති. අමිස්සීගත චිත්තස්ස හෝති. දැන් මේ මේ ඒ අරමුණු හැබැයි මේ හිතත් එක්ක තමන්ගේ හිතත් එක්ක මිශ්‍ර වීමක් නැහැ. ඊළඟට හිත ගිහිලා ඒවත් එක්ක පැටලීමක් නැහැ. හිත තියෙන්නේ තිතං චිත්තං විපමුත්තං. හිත තියෙන්නේ නතර වෙලා විපමුත්තං මේ අරමුණු වලින් නිදහස් වෙලා. වයං චස්සානුපස්සති අවශ්‍ය නම් මේ ඒ ඒ දකින අරමුණු නිකන් නැති වෙලා යන ස්වභාවයක්, ෂය වෙලා යන ස්වභාවයක් අවශ්‍ය නම් බලන්න පුළුවන්. ඔන්න වගේ තත්ත්වයක් හරි ලස්සනට විස්තර කරනවා. ඒ හින්දා මේ කියන්නේ කරන දේ ගැන අ මොකක්ද ඒකට කියන්නේ විශ්වාසයෙන් කරන්නයි තියෙන්නේ. හොඳයි. දරුවන් සන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව පිළිබඳව බොහෝ ගැටලු ඊයේ ධර්ම සාකච්ඡාවේදී පිරිසිදු විය. ඊයේ දිනේ අත්දැකීම් ආනාපාන සංවේදී සිත කය ඊට සැහැල්ලු විය. ටික වේලාවකින් සිතක් මතුවිය. සිතවිල්ලක් වීමට පෙර එය නැති වී ගියේය. ටික වේලාවකින් පැමිණි සිත හඳුනා ගතිමි. ද්වේෂසහගත සිතක් එවිටම සිතුවිලි බවට පත්ව බොහෝ වේලා පැවතිනි. ඊට පසුව පැමිණි සිතුවිලිද සමහර ඒවා පටලැවෙනි. සමහර සිතුවිලි විග්‍රහ කිරීමට පටන් ගත්තෙමි. තව තව සිතුවිලි ගලා ඒ තර්ක ඥාන හා පොතේ දැනුම මතු බව දත් නිසා නැවත ආනාපානයේ පිළිසරණට ගියෙමි. අද දිනද ආනාපානයෙන් සිත සමනය වූාට පසුවත් සිත යටින් සිත රාශියක් ගොජ දමනවා දුටිමි. නැවත සිත සංසුන් කරගෙන සිත දෙස බැලීමට යොමු වෙමි. මද වේලාවකින්ම සිතක් ඇතිවිය. එය හඳුනා ගතිමි. සැසඳීමක් වී මමත්වය ඉස්මතු වනු පෙනින. එබඳු සිතවිලි අත්හැරීම සිදුුනේ වෙනත් සිතක් සිතවිල්ලක් ආවිටය. පැමිණි බොහෝ සිතවිලි අඩුපාඩු වේදනා කනගාටු සහිතය. ඒවා සමග බොහෝ වේලා පටලැවුනි. ඉඳහිට ප්‍රීති සහගත සිත් මතු වුනි. සිත්වල සංසුන් බවක් නැත. සිතුවිලි තලා ඔබන්නට වෙහෙස වුණත් නොහැකි විය. සාමාන්‍යයෙන් අද දිනේ කටයුතු කරන විට එබඳු සිත් පහළ උනේත් නැත. සියල්ල අමතක වී ගොස් ඇත. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සැප ලැබේවා. හොඳයි කාගෙද කියන්න පුළුවන්ද? ඔව් හරි. හොඳයි ඇත්තටම ඉතින් දැන් තමයි ඉතින් හොඳ භාවනාවක් කෙරෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ භාවනාවෙන් අපේ හිත හඳුනා ගැනීම දැන් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට කියන්නේ හිතේ යාන්ත්‍රණය කොහොමද අපේ නිකන් අපි කියන්නේ අපි භාවනාව නොකරපු කාලේ තනිකර ඕවත් එක්කනේ ගත කරන්නේ. හිතට එන සිතුවිලි වල නැත්තම් කියන්නේ පශ්චාත්තාවපයක් එනවා ඒක ඔස්සේ ඉන්නවා කනගාටුවක් එනවා ඒකත් ඔස්සේ ඉන්නවා අනාගත බලාපොරොත්තුක් එනවා ඒකත් ඔස්සේ ඉන්නවා. ඉතින් ඒ වගේ කියන්නේ අපේ කියන්නේ සාමාන්‍ය මනුස්ස ස්වභාවයේ තියෙද්දි හුඟක් තියෙද්දි හුඟක් තියෙන්නේ මේ හුඟක් වෙලාවට ශෝක බරිතව මේ එහෙම ආකල්ප තමයි අපි ගාව තියෙන්නේ. ඉතින් ඒවා තමයි මේ භාවනාවෙන් හෙලි කරලා දෙන්නේ. ඉතින් මේවා තේරුම් ගනිමින් පැටලෙන්නේ නැතුව ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. දැන් අපිට හදාගත්ත සතිමත් භාවයක් හදාගත්ත සමාධියක් තියෙනකොට මේවා තේරෙනවා. ඔන්න සතියෙන් පෙන්ලා දෙනවා. ඔන්න දැන් මේ කනගාටුවකට යන්නේ. නැත්තම් මොකක් හරි වෙච්ච සිද්ධියකට යන්නේ. කියලා තේර දැන් ඒ තේරෙන්නේත් සතිමත් භාවය මදිනම් ඒක ටිකක් හිටියට පස්සේ තේරෙන්නේ. හැබැයි සතිය හොඳට තියෙනවා නම් එන්න ඒකට යනකොටම තේරෙනවා. මුල් යුගයේදීම තේරෙනවා. ඒ නිසා මුල් යෝගයේදීම තේරලා දැන් නම් යන්නේ මෙහෙම පැත්තකට කියලා තේරුම් අරගෙන ඒකෙන් හිත නිදහස් කරගෙන ආයි කියන්නේ හිත එකඟ කරගන්නයි තියෙන්නේ දැනට කියන්නේ ඔහම යනකොට යනකොට වන් නිදහස් කරගත්තාම හිත මුක්තෙට මොකද වෙන්නේ පොඩ්ඩක් විස්තර කරන්න බෑ අද දවසේ නම් එහෙම උනේ නෑ ඒව එක පටලැවුණා විසා දිගටම පටලැවුණාද? පටලැවුණා හැබැයි මේ සාමාන්‍යයෙන් වැඩ කරනකොට එහෙම් පිටින් ඒව අමතක වුණා. මම හිතන්නේ ඒ වෙලේ ඉතින් සතියක් තිබුණේ නැහැ එච්චර ඒක වෙන්නේ. ඔව්. ඒ කියන්නේ හිත දිහා බලන්න ගියාම සිතුවිලි වල පැටලුණාද? එහෙයි. එහෙම දුනේ. එහෙයි. කොච්චර වෙලා හිටියද? පැටලිලා. විනාඩියක් දෙකක් පැයක් විතර වගේ. එච්චරයි oh නෑ මේ එක සිතුවිල්ලක <laughs> පැටලිලා ඉන්නකොට ඔන්න තව එකක් එනවා. ඔහොම මේ දිගට දිගට වුණා ඉඳලා හිටලා ඔව්. ඒවා ඉතින් එහෙම වෙන වෙනත් සිතුවිලිත් ආවා. එනවා. හරි. එහෙම කමන්නේ. තව පොඩ්ඩක් අපි ආනාපානෙත් එක්කම යමු. එතන තව ටිකක් ආනාපානේ වඩන්න. ආනාපානේ වඩලා ආනාපානෙත් එක්කම ඉන්න. ඉඳලා ඔන්න ආයේ වේදනාවන් මතුවෙනකොට වේදනාවන්ට දානවා. නැත්තම් ධාතු ලක්ෂණ මතුවෙනකොට ඒවට දානවා. එහෙම නැත්තම් කායික වශයෙන් නිකන් මේ සොම්නස ප්‍රීතියක් නිකන් අර දැන් පා වෙනා වගේ සබහ කරන ඒවා බලනවා. තටියක් ඒකෙම වර්ධනය කරන්න. වර්ධනය කරාන් පස්සේ ආයෙත් ඔන්න හිත දිහා බලනවා. ඒ කියන්නේ අර මේකේ තමන්ම තමයි තේරුම් ගන්න තියෙන්නේ දැන් මට කියන්නේ හිත දිහා පැටලෙන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තිය ගොඩනැගිලාද? තාම මදිද? කියන එක තමන්මයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක තේරුම් අරගෙන තමන්ටම තේරෙනවා නම් තා පොඩ්ඩක් මේක වර්ධනය කරගන්න ඕනේ. මේක තව ටිකක් ප්‍රගුණ කළාම මේක බලන්න ඕනේ කියලා තේරෙනවා නම් ආයෙ මෙතනට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ හතරම කායानुපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව කොයි එකත් ඉතින් වළංගුයි. එහෙනම් එහෙනම් පැටලෙනවා නම් ආයෙ පොඩ්ඩක් කයටයි වේදනාවන්ටයි දාන්නයි තියෙන්නේ. ඔව්. මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවද උඩ? නෑ. හොඳයි හොඳයි. මේ සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී සක්මන ක්‍රියාවක් කරනවනේ. ඒ වෙලාවට එහෙම දේවල් එන්නේ නැහැ. අතන දහස වැඩි. වැඩ කරනකොටත් එහෙම වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවලියක් වෙන හින්දා අර හරිම හොඳටම තැම්පත් වුනහම තමයි ස්වාමිනහන්සේ ඔහොම වෙන්නේ මට. තැම්පත් වුනහම හිත තැම්පත් වුනහමද? හිත තැම්පත් වුනහම අර සාමාන්‍යයෙන් ප්‍රීති තත්ත්වෙකුත් ඇවිදිලා සාමාන්‍යයෙන් ආනාපානේ සංසිඳෙනවා ඊට පස්සේ මගේ හුඟක් වෙලාවට කම්පන චංචල දාලා දැනිලා තමයි සංසිඳෙන්නේ ඊට පස්සේ හරි සාන්ත බවක් එනවා ප්‍රීතියකුත් එනවා ඒකම සිව් ප්‍රීතියක් ඒකත් ඉවර වුණාම තමයි මේ ටික එන්න ගන්නේද මේ ටික එන්න ගන්නේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ওই ටික එන්න ගන්න එන්න ගත්තාම කෙලවරක් නැතු වෙනවද කෙලවරක් නැතු වෙනවා මේ මොකද මම චිත්තානුපස්සනාව කරලත් නැහැ ස්වාමීන් වහන්සේ. නෑ ඒක ඒක නෙමෙයි. එහෙමනම් හැබැයි මෙතන යන්න වෙන වෙන සිද්ධියක් මෙතන යන්නේ. මෙතනදී චිත්තානුපස්සනාව දැමීමක් දැන් මෙතන කරන්න ඕනේ නෑ. මෙතෙන්දී ඔය දේ එනවනම් එහෙම ඉන්න. ඔය ටිකට පුළුවන් තරම් එන්න ඉඩ දෙන්න. එහෙයි. ඔව් එන්න ඉඩ දෙන්න මොකද දැන් අර ඇතුළත නිකන් පිරිසුදු වීමක් වෙන්නේ දැන්. හිතේ අර යට නිකන් දැන් ඔය ඔය විදිහට හිත නිකන් මේ ටිකක් ඇතුළට බහිනකොට අර හිතට يعني අපි සාමාන්‍යයෙන් කියන්නේ විඥාණයට බැස ගන්න රළු අරමුණු නැහැ. එතකොට අර යා යට තියෙන තැම්පත් වෙලා තියෙන නිකන් අනුසය ධර්මයන් නැත්නම් ආශ්‍රව ධර්මයන් හරහා තමයි මේක මේ මතුවෙන්න ගන්නෙ. ඊට පස්සේ අර තැම්පත් වෙලා තියෙන ඒවා නිකන් සිතුවිලි රාශියක් වශයෙන් ඔන්න එළියට එන්න ගන්නවා. ඉතින් ඒක එහෙම්ම එන තරමට හොඳයි. ඒ නිසා ඔය දෙයම වෙන්න ඉඩ හරින්න. ඔය දෙයම ඔය දෙයම කරගෙන යනවා. ඒ පැත්ත ඒ ඒ හරියට ළඟා වුණාම ඔන්න කෙලවරක් නැතුව සිතුවිලි එනවා. ඒ දිහා පුළුවන් තරම් උපේක්ෂාවෙන් බලන් ඉන්න. මේ එකක්වත් මගේ කරගන්න යන්න එපා. මේ ඕන්ට වඩා ඒ කියන්නේ ඇතුළ බලන්නවත් යන්න එපා. ඔහේ පොඩ්ඩක් තමන් නිස්කලංකව ඉන්න විතරයි තියෙන්නේ. ඒ ටිකට පුළුවන් තරම් යන්න ඉඩ දීලා. නිකන් අර තුවාලකින් සැරව ගලනවා වගේ. දැන් සැරව ටික ඔහේ ගිය තරමටනේ තුවාලේ සනීප වෙන්නේ. ඒ දෙයමයි දැන් හිතෙත් සිද්ධ වෙන්නේ. අර සංසුන් වුණාම මට තේරෙනවා ආනාපානෙ හොඳටම සංසිඳුනහම යටින් නිකන් කෙලස් වගේ දේවල් ඔව් සිතිලි මතුවෙන ගතියක් තියෙනවා. ඔව් කමන්නේ. ඒ ටික එන්න දෙන්න. ඒ ටික ඇවිල්ලා ගියාට පස්සේ ආයෙත් හිත සංසිඳේවි. එතකන් එන්න දෙන්නයි තියෙන්නේ. පොඩ්ඩක් මේක වෙන්න ඉඩ හරින්න. ඔව්. මේකෙදි මේක වෙන්න පටන් ගත්තට පස්සේ ආයේ මේවත් ඒ කියන්නේ ආයේ මේක වලක්වීම සඳහා මුකුත් කරන්න යන්න එපා. ඒක පාඩුයි. එහෙනම් මේ පටන් ගත්තනම් මේ වැඩේ වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. පොඩ්ඩක් ඉවසීමෙන් යුක්තව මේ හිතේ මේ සිද්ධ වෙන්න මේ සිද්ධ වෙන පිරිසුදු වීමට වෙන්නයි වෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි තේරුම් ගන්න. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පරයන්ක භාවනාව. මා මූල කර්මාස්ථානයේ ලෙස ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කෙලිමි. දනහිස් නැමී තිබෙන ආකාරයේ සහ අත්ල සහ පතුලේ ඇති උණුසුම බලමි. ඔබ වහන්සේ දුන් කමඨහන් අනුව ශරීරයේ ඇති වේදනා දෙසද බලමි. මෙම අවස්ථාවේ ආනාපානය වැටහෙන්නේ නැති තරම්ය. මෙලෙස ඉඳහිට සිතුවිලි ගොඩක් පැමිණේ. ඒ තුල මට සමීප අය ගැන සිතුවිලි පැමිණේත් මා ඒ වායේ වැඩි වේලාවක් ගත කරන බවක් දැනේ. ආපසු සිත කයට පැමිණෙන කොන්ද පැමිණ කොන්දේ ඇති වේදනාවක් හැඳින ගතිමි. එය පැතිරෙන දෙස බලා සිටින විට එය ක්‍රමයෙන් වැඩි වී අඩු විය. නමුදු නැති වෙන්නේ නැත. වේදනාව දෙස බලා සිටින විට ශරීරයේ කොටස් වශයෙන් හඳුනාගත නොහැකිය. ඉන්පසු එය කටු අනින්නක් මෙන් ස්වරූපයක්ගෙන කෙමෙන් අඩු වී නැති වී ගියේය. සැහැල්ලුවක් දැනුනි. හිස් බවක් අත්විඳෙමි. ආපසු සිතවිලි පැමිණේ. මේ වරින් වර සිදුවේ. සක්මන් භාවනාව. සක්මනේදී පතුලට දැනෙන දැනීම් බලමින් සක්මන් කළෙමි. ලනුපැදුරේදී මුලින්ම පාදයේ විලුඹට දැනෙන්නේ තද සහ රළු ගතියයි. ඉන්පසු පාදයේ මැදට ලනුපැදුරේ ඇති ගැට සමට කාවැදී සියුම් වේදනාවක් දැනේ. ඒ සමග පාදයේ එසවෙන විට සීතලක් දැනේ. මෙලෙස දැනීම් සමග ගොඩක් වේලා සක්මන් සක්මන් කිරීමට හැකිය. සිතුවිලි පැමිණියත් එය හැඳිනගත් විගස નિરાයාසයෙන්ම සිත පතුලට පතුලට පිහිටයි. මෙලෙස සක්මන් කරන විට පතුලේ ඇති දැනීම් සියුම් වන බව දැනේ. තබන පියවර සැහැල්ලුවට දැනේ. කයද සැහැල්ලුවේ. මෙදෙස බැලීමට යන විට ආපසු සිතිවිලි පැමිණෙන මා ඒ ඔස්සේ ඇදී යයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනාවේදී අර හොඳට දැන් හිත සියුම් වෙලා සියුම් සියුම් මට්ටමින් තේරෙන ගත්තාම පොඩ්ඩක් අර අපි යොදන වීරය අඩු කරන්නයි තියෙන්නේ. අපි එකම පට්ටමකින් වීර දදන්න ගියොත් ආයේ හිත විසිරෙන්න ගන්නවා. ඒ නිසා බලන්න දැන් ක්‍රමානුකූලව වැඩිගෙන එනවා ටික ටික ටික ටික මේ තේරීම වැඩි වෙනවා වේදනාවන් තේරෙනවා ගාන්ට හිත එකඟ වෙනවා සියුම් සියුම් මට්ටමටපත් වෙනවා එතකොට ඒ කියන්නේ හිත දැන් හොඳට හොඳට එකඟ වෙගෙන එන්නේ එතෙන්දී පොඩ්ඩක් දැන් හිත කියන්නේ හිත බර කළා හිර කළා දානවා වෙනුවට ටිකක් අපේ ග්‍රහණය අඩු කරන්න අඩු කළා මේක වෙන්න ඉඩ හරින්න සැහැල්ලුවෙන් කරන්න ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී වේදනාවන් ගැන පොඩ්ඩක් කියලා තුන පොඩ්ඩක් අන්නේ හරිය ආයි කියන්න. මා මුල මූල කර්මස්ථානයේ ලෙස ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. දනහිස් නැමී තිබෙන ආකාරය සහ අත්ල සහ පතුලේ ඇති උණුසුම බලමි. ඔබ වහන්සේ දුන් කමඨහන් අනුව ශරීරයේ ඇති වේදනා දෙසද බලමි. මෙම අවස්ථාවේ ආනාපානය වැටහෙන්නේ නැති තරම්ය. මෙලෙස හිඳින විට සිතුවිලි ගොඩක් පැමිණේ. ඒ තුල මට සමීප අය ගැන සිතුවිලි පැමිණියොත් මා ඒ වායේ වැඩි වේලාවක් ගත කරන බවක් දැනේ. ආපසු සිත කයට පැමිණෙන පැමිණ කොන්දේ ඇති වේදනාවත් හදා හැඳින ගතිමි. එය පැතිරෙන දෙස බලා සිටින විට එය ක්‍රමයෙන් වැඩි වී අඩු විය. නමුදු නැති වෙන්නේ නැත. වේදනාව දෙස බලන බලා සිටින විට ශරීරයේ කොටස් වශයෙන් හඳුනාගත නොහැකිය. ඉන්පසු එය හරි. ඒ හරි හොඳයි. දැන් ඒ කියන්නේ අපි කොහොමත් ඒ කියන්නේ මේ ලක්ෂණ වලට බහිනකොට අපිට ඇත්තම අපේ හිතෙන් අතහැරෙන්න ඕනේ මේ අපි කොහෙද මේ බලන්න කියන එක පවා. ඒ කාලයෙන් අවකාශයෙන් අපේ හිත බැහැර වෙන්න ඕනේ. බැහැර වෙලා තමයි ඇත්තටම මේ අපි වේදනාවන් නිරීක්ෂණය කරන්නේ නැත්නම් ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්නේ. හිත දිහා නිරීක්ෂණය කරන්නේ ඇත්තටම එතෙන්දී අපි හොඳට මේ දෙයට බැහැගත්තා නම් අරමුණට හොඳට ලං වෙලා බලන්න ගියා නම් අපේ හිත තනිකර තියෙන එතන පමණයි. එතෙන්දී අපි දන්නෙත් නෑ දැන් ඉන්නේ කොහෙද කියලාවත් හැඟීමක් නෑ. බලන්න මේ මේ පාදයේය උරහිසය කියලාවත් ඒ ඒ මාත්‍රය පවා නැහැ. තියෙන්නේ හුදු වේදනාවක් පමණයි. එතකොට ලස්සන්ට මේ වේදනාවම බලනවා. ඒකේ වෙනස් වෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. ඇතු වෙලා නැතු වෙලා යන ස්වභාවයක් වෙන්න කොයි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අර වේදනාව බලද්දී තමන්ට මගහැරුණා නම් ඉතිරි කොටස් ටික ඒ කියන්නේ මේ කයේ කොටස් දැන් මගහැරිලා වේදනාවක් විතරයි නම් ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ තේරුම් ගන්න භාවනාව හොඳට යනවා. එතන මුකුත් වැරදිලා නැහැ. හොඳයි. මම හිතන්නේ විස්තර ප්‍රමාණවත් නැත්නම් අහන්න පුළුවන් නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නට යනවා. හරි. ඊළඟට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය භාවනා වැඩසටහනකදී ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව දැනට මාස 8ක පමණ කාලයක සිට චිත්තානුපස්සනා භාවනාවේ යෙදෙන්නෙමි. සැහැල්ලුවෙන් සිත දෙස බලා සිටිමි. සිත ඊතා පැහැදිලිය. සිතුවිලි ඇති වී නැති වී යයි. විනාඩි 30ක් 40ක් සිතුවිලි දෙස බලා සිටින විට සිත අවදියෙන් සිටියේදී කය නිදා වැටෙන ස්වභාවයක් දැනේ. තවත් සුළු මොහොතකින් සිතද අඩ නින්දේමෙන් දැනේ. පැයක පමණ කාලයකින් භාවනාවෙන් નિરાයසයෙන්ම මිදේ. සක්මන් භාවනාවේදී දෙපා මාරු වෙන ආකාරය සිතින් නිරීක්ෂණය කරන්නෙමි. ටික වේලාවකින් දෙපා નિરાයාසයෙන්ම මාරු වෙන්නක් මෙන් දැනේ. සිත සැහැල්ලුය. එවිට පර්යංකයට පැමිණෙන්නෙමි. නිවසේදී එදිනදා කටයුතු කරන අතර නිතරම નિરાයාසයෙන්ම සිත දෙස බැලේ. එවිට ඇතැම් විට ඇතිවන සිතුවිලි රාග, ద్వේෂ, මෝහ වශයෙන් වෙන් කෙරෙන අවස්ථාද ඇත. එය ඉබේම කෙරෙන්නකි. භාවනාවේදී එසේ කිරීමට තරම් කාලයක් සිතුවිලි රඳා නොපවතී. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම තවදුරටත් දිගටම චිත්තානුපස්සනා භාවනාවේ යෙදීම සුදුසුද? නැතහොත් වෙනත් භාවනා අරමුණකට යා යුතුද? එසේනම් මේ කවර භාවනා අරමුණකටද යන්න පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවපත් වේවා. හොඳයි මොකක්වත් වෙනස් කරන්න ඕනේ ඕකෙම යෙදෙන්න ඕක සිතුවිල්ලක් එන වාරයක් පාසා බලන්න මේක ඇති වෙන හැටි නැති වෙන හැටි දැන් අර සිතුවිලි ඕන්නම් ඒ කියන්නේ වර්ග කරන්න නොගියත් ප්‍රශ්නයක් නැහැ මේක මේ ඇතිවීම ස්වභාවය නැතිවීම ස්වභාවය බලන්න ඕක බලබලා ඉන්න මට පොඩ්ඩක් කායද කියලා දැනගන්න පුළුවන්ද අන්න දැන් ওই ටිකේ ඒ කියන්නේ සිතුවිලි බලබලා ඉඳද්දී නිකන් පොඩ්ඩක් ලැබපු අත්දැකීම් පොඩ්ඩක් කියන්න මොකක්වත් නෑ ස්වාමීන් වහන්සේ හිතට මේ භාවනා කරනකොට වෙන මොකුත් නෑ හිත හරි සාහනය. සහල්ලුයි. සහල්ලුයි සහනයක් තියෙනවා. මේ ලොකුවට සිතුවිලි එන්නේ නෑ. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් එච්ච වෙලාවට ටිකක් සිත සංසුන් කරගන්න ටිකක් වෙලා යනවා. හරි. ටිකක් වෙලා යනවා ඊට පස්සේ සංසුන් කරගත්තට පස්සේ ආයි ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්. ඔව්. සංසුන් කරගත්ත සරගත්තාම හිතේ తত্ত্বය කියන්නේ ඒ ඒ වෙලාවේ සිතුවිලි එකක් හැරෙන්න එකක් හිමීට හිමීට එනවද නැත්නම් එන්නෙම නැද්ද? එන්නෙම නැති වෙලා. ගොඩාක් වෙලාවට එන්නෙම නැහැ. එකපාරට මොකක් හරි මතක් වෙලා ආයෙත් නැති වෙලා යනවා. ඒ එන්නෙම නැති වෙලාවේදී හිත අරමුණු කරන්නේ කයද හිතද මොකද හිත අරමුණු කරන්නේ? නිකන් ඔහේ හිත දිහා බලන් ඉන්නවා. එහෙමයි. පැහැදිලි පොඩ්ඩක් හුඟක් පැහැදිලිවට හිත තියෙනවා එහෙමම බලන්න. එච්චරයි තියෙන්නේ. හොඳයි. ගෙදරදී භාවනා කරන්න බැරි වෙච්ච දවස්වල භාවනා කරන්න බැරුණා නේද කියලා හිතනකොට ඒ මොහොතේ කර කර ඉන්න වැඩත් එක හිත දිහා බලාගෙන ඉන්න. හොඳයි. පුළුවන් නම් එහෙමනම් දැන් අර සිතුවිලි දැන් ඇවිල්ලා ගිහිල්ලා දැන් සංසිඳනවානේ. මොකක්වත් නැතුව තියෙනවානේ. අන්නේ தત્ත්වය දැන් පොඩ්ඩක් වර්ධනය කරන්න බලන්න. ඒ කියන්නේ දැන් ඔන්න හිත දිහා බලනවා. හිතුවිලි ටිකක් ආවා. ඒ ටික ඔන්න දැන් ගියා. දැන් එකක්වත් නැහැනේ. අපි තුමු නැහැ දැන්. විනාඩියක් ඔන්න නැතුව තිබුණා. ඔන්න තව සිතුවිල්ලක් ආවා. ඒකත් ඔන්න ගියා. ඔන්න තව විනාඩියක් තියෙනවා. ඔන්න ඒ වගේ දැන් අර සිතුවිලි අතර හිඩැස් තියෙනවානේ. දැන් ටිකක් වැඩිපුර මේ හිඩැස් දිහා බලන්න. හිඩැස් දිහා බලලා මෙතන පොඩ්ඩක් නිකන් සමාධියක් වශයෙන් වර්ධනය කරන්න අවශ්‍යයි. එනිසා මේ සිතුවිලි ටික බැහැරුණාට පස්සේ හිත නිදහස් වෙලා ඒ පැහැදිලි භවයේ ඉන්නවා නම් පොඩ්ඩක් උවමනාවෙන් දැන් පැහැදිලි භව තුල ඉන්න. දැන් සිතුවිලි ආවත් ඒගොල්ලන්ව නොසලකා හරින්න මේ පැහැදිලි භවට වැඩි අවධානයක් යොමු කරන්න. වැඩි අවධානයක් යොමු කරලා මේ පැහැදිලි භව වර්ධනය වෙන්න ඉඩ දෙන්න. මෙතන පොඩ්ඩක් يعني හඳුනා ගැනීම අවශ්‍යයි. මෙතන පොඩ්ඩක් සමාධියක් වශයෙන් දිනු කරන්න අවශ්‍යයි. ඒ නිසා මේ ඒ සිතුවිලි වලින් තොර ස්වභාවය දැන් පවත්වන්න උත්සාහත් වෙන්න. දැනට තියෙන්නේ විනාඩියක් නම් ඒක පවත්වන්න පුළුවන් බව තියෙන්නේ. ඔක විනාඩි දෙකක් කරන්න බලන්න. ඊට පස්සේ විනාඩි පහක් කරන්න බලන්න. ඔය විදිහට ටික ටික ටික ටික වර්ධනය කරන්න. හොඳයි. කළා ආයි කියන්න වෙනවා මට. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේ අදිදින නිරීක්ෂණයන් ඉදිරිපත් කරමි. සිත වර්තමානයේ පිහිටුවා ටික වේලාවකින් හුස්ම රැල්ල හඳුනා ගතිමි. නාසිකාග්‍රයට සිත පිහිටුවා ආනාපානය වඩද්දී ආස්වාස රැල්ලට වඩා ප්‍රස්වාස රැල්ල ප්‍රකට විය. එමෙන්ම ප්‍රස්වාස රැල්ල ආස්වාසයට වඩා ගොරෝසු ගතයකින් මෙන්ම ආස්වාසයට වඩා දීර්ඝ බවක්ද දැනුනි. හුස්මේ සියුම් වූ නමුත් හිතේ සිතේ නිහඬ බවක් නොදැනුනි. උපදේශ පතමි. සක්මන් භාවනාව. සක්මන ආරම්භයේ සිට පාදේ පහත නිරීක්ෂණයන් හඳුනා ගතිමි. පාදයේ තබන විට විලුඹ පළමුව පොළවේ ගැටෙන බවත් ඊට පසු ඇඟිලි පොළවේ අවසානයේටම වදින්නේ මහපට ඇඟිල්ල බව දැනුනි. සමහර අවස්ථා වලදී මහපට ඇඟිල්ලත් දෙවන ඇඟිල්ලත් දෙකම එක විට ස්පර්ශ වන බව දැනුනි. සක්මනේ එක් අන්තයකට ගමන් කිරීමේදී දකුණු පාදයට ලනුපැදුරේ දැනුණු සිසිල් බව අනික් අන්තයට ගමන් කිරීමේදී වම් පාදයට නොදැනෙන පාදයන්ගේ සංදිවල නැවීම් දිගහැරීම් නිරීක්ෂණය විය. සිත භාවනා අරමුණෙහිම පැවැත්වෙන සමහර විට ආ බාහිර සිතුවිලි ෂණයකින්ම බැහැර කිරීමට හැකිවිය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. gederදී ලනුපැදුරක් නොමැති බැවින් සිමෙන්ති පොළව හෝ ටයිල් පොළව භාවිතයට සුදුසුද? ඊළඟ වැඩමුළුවක් වනතුරු කමඨහන් පිරිසුදු කර දෙන මෙන් මෛත්‍රී පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. තියෙන පොළව පාවිච්චි කරන්නයි තියෙන්නේ. මේ ටයිලුත් හොඳයි, සිමෙන්තිත් හොඳයි. කියන්නේ තියෙනවා නම් ඉතින් වැලි ටිකක් වගේ දෙයක් පාවිච්චි කරන්න ඊළඟට භවනා කරලා තිනවත් හොඳයි. මේ ක්‍රමයේ අහු වෙලා තිනවා දිගටම කරන්නයි තියෙන්නේ. හොඳයි. අවසානයි ලිඛිත ප්‍රශ්න වාචික ප්‍රශ්න අහන්න තුන් හතර දෙනෙක් ඉන්න බව පේනවා. හොඳයි. දැන් ලිඛිත ප්‍රශ්න අවසానයි. එතකොට වාචික ප්‍රශ්න වලට ඉඩ තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ වහන්සේට මම ඊ ඉදිරිපත් කළ ප්‍රශ්නෙට අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරක් ලැබුණා. කය සහ සිත නිදහස් වූ කෙනා චිත්ත විවේක තුල ප්‍රථම ධාන ලාභියෙක් වේ. රූප අරූප ධාන හතරවෙනි ධානය දක්වා යයි. එතකොට ඔබ වහන්සේගේ මම පොඩ්ඩක් ඉන්න කොහෙන්ද ඕක ගත්තේ? අද ස්වාමීන් වහන්සේ ධර්ම මේ කියන්නේ ලොකුසානන්සේ ධර්මදේශනාවෙන්. එහෙමයි. පොඩ්ඩ ආයි කියන්නකෝ. කය සහ සිත නිදහස් වූ කෙනා චිත්ත විවේක තුල ප්‍රථම ධාන ලාභියෙක් වේ. රූප අරූප ධාන සහ හතරවෙනි ධානයේ දක්වා යයි. එතකොට එකයි ඔබ වහන්සේගෙන් අහපු ප්‍රශ්නේ මම අර සිත කයයි නිදහස් වෙලා තියෙන අවස්ථාවේදී මේ ඒක තමයි මං හිතුවේ ඉහළ සමාධියකට ගිහිල්ලා ඒ විදිහට කරන්නද කියලා. නේව සංඥාන අසංඥාතනේ. ඔව්. අකින්චඤ්ඤාතනේ. මෙහෙමයි. දැන් ඇත්තටම මේ දැන් මෑනියව දැන් මෙහෙමයි. දැන් මෑනියන්ට ඇත්තටම සමත පැත්තේ සමාධියක් තියෙනවා, විපස්සනා පැත්තේ සමාධියකුත් තියෙනවා. එහෙනම් දෙකම ඇසුරු කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ සමත පැත්තේ සමාධි විශේෂයෙන්ම අරමුණක් ඇසුරු කරමින් තියෙන්නේ. එහෙමයි. එතකොට විපස්සනාවේ ඒක හාත්පසින් වෙනස් ස්වභාවයක් තියෙන්නේ. හැබැයි ඔය කොයිවත් ඇවිල්ලා සමාධි. සමාධි. කොයිවත් ඇවිල්ලා සමාධි. අර හිත හිත කලවල වෙයි කියලා තමයි මට ඒක නෑ නෑ පොඩ්ඩක් කලබල වෙන්න තමයි දැන් ඕන. මට ඕනේ ඔය කලබල කරගන්න පොඩ්ඩක්. <laughs> ඒ කියන්නේ නැතුව ඕක ඇවිස්සෙන්නේ නැතුව අපිට අපි කවුද කියලා තේරෙන්නේ නෑ. ඒකයි ප්‍රශ්නේ. ඒවට ප්‍රහාර එල්ල නොකර අන්න ඒකයි. සංසුන් තබා ගැනීම. ඔව් හිත නිකන් ඉවසීම. ඒ කියන්නේ අපි අපිම තේරුම් ගන්න ඕනේ අපේ යථා ස්වභාවය මොකද්ද කියලා. ඉතින් අපි දැන් මේවා එනවය මේ මේවා આવොත් කරදරය කියලා අපි මේකෙන් මිදීමක් වශයෙන් එහෙම නැත්නම් අපි මේවට බයේ සමාධියක් ඇතුළට ඉඳීම කියන එක නෙමෙයි විපස්සනාවේ මේ ආකල්පය වෙන්න ඕනේ. ආකල්ප වෙන්න ඕනේ අපි සමාධි මට්ටමකුත් අවශ්‍ය නම් යනවා. හැබැයි අපේ දැන් මේ අයහත්ය තියෙන වෙලාවේ සතිය සමාධියක් තියෙන වෙලාවේ මේ අපේ කෙලෙස් වලට පොඩ්ඩක් පැන නගින්න ඉඩ දෙන්න ඕනේ. ආවට පස්සේ තමයි මේ ඉතින් මහා දේවල් නෙමෙයි ඉතින් කෙලස් කියන්නේ. මේවා මේ ඇති වෙලා නැති වෙලා යන දේවල්. දැන් බුදුහාමුදුරු කියන්නේ සරාගං චිත්තං සරාගං චිත්තං දෙපජානාති. සදෝ සංචිත්තං සදෝ සංචිත්තං දෙපජානාති. ඔච්චරයි ඉතින්. මේවා රාගයක් වුණත් එකයි, ද්වේෂයක් වුණත් එකයි, මේවා ඇති වෙලා නැති වෙලා යන දේවල්. කියලා අර ඒ ටිකට මතුවෙන්න මතුවෙන්න දීම හරහා තමයි ඇතුලේ සුද්ධයක් වෙන්නේ. ඉතින් ඒකට තමයි දැන් පොඩ්ඩක් උත්සාහ කරන්න තියෙන්නේ. ඒකයි මං කිව්වේ අර සමාධිවල හුඟාකල් රැඳීම තුල අපිට එහෙම සිතුවිලි එන්නෙම නැතුව යනවා. ඒ ඒ එන්නේ ඇත්ත වශයෙන්ම මේ ආශ්‍රවයන් අඩු වෙලා නෙමෙයි හැබැයි. මොකද ඒ ඒන්නේ නැත්තේ මේ සමාධියේ තියෙන බලය නිසා. කියන්නේ විපස්සනා සමාධියක් නැතත් විශේෂයෙන්ම අරූප සමාපatti වගේ දේවල් අතිශය ප්‍රබලයි. අරූප සමාපatti වල කෙනෙක් ඉන්නවා නම් දවසේ පැයක් වුණත් දිගට හිතන්න සමත යෝගියෙක් ඉන්නවා කියලා දිනපතාම පැය පැය පැය පැය එයාට එන්නෙම නෑ කෙලස් එන්නෙම නැති තරමට යන්න පුළුවන්. ඒ නිසා හැබැයි සෑහෙන්න يعني එයා يعني එක පැත්තකින් සුතමේ ඥානයක් නැත්තම් එයා හිතන්න පුළුවන් මේ සියල්ල දැන් හරි කියලා. අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේ චිත්ත විවේකයේ තුල ඒක කරගන්න පුළුවන් නේද? නෑ ඒක තමයි එතෙන්දී අපි බලන්න තියෙන්නේ අපේ මේ සමාධි මට්ටමයි ක්‍රියාශීලීව වැඩ නිකන් සල්ලේකයක්. සල්ලේකයක් කියන්නේ කෙලස් ලියා දැමීමක් නැත්නම් කෙලස් කැපීමක් කියන එකයි මේ දෙක පොඩි සමබරතාවයකට ගන්න වෙනවා. අපි හුඟක් සමාධියක් නොවඩා නිකන් භාවනාවක් නොවඩා ඉඳීම තුළ නැවතත් අපිටම අපි තුල හුඟක් කෙලස් තියනවා කියලා. කෙලස් තියනවා නම් මේවෙන් කෙලස් වලින් කෙලවරක් නැතුව ප්‍රහාර එල්ල කරනවා. එතකොට මේක පොඩ්ඩක් වර්ධනය කරන්න ඕනේ. කියන්නේ සමාධි පැත්තක් වඩන්න ඕනේ. කෙලවරක් නැතුව අපි හිතමු සෑහෙන සමාධි කරාට පස්සේ මේවා එන්නෙම නැහැ. ඒ කියන්නේ මේක වැඩි වෙලා. ඒ නිසා මේ දෙක අතර මේ දෙක අතර සමතුලනයක් ගෙනියන්න වෙනවා. ඒ අවස්ථාවට තමයි කරගන්නේ. අවස්ථාව ඒ කියන්නේ අපේ දැන් හිතන්න මෙහෙම අපි හිතමු ඔන්න එක දවසක් තියෙනවා මුකුත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ තමන් බොහොම නිස්කලංකව ගත කරා. අනිත් අයත් බොහොම සතුටින් හිටියා. අන්න එතකොට ඒ ඒ කියන්නේ හිතේ ලොකුවට මේ කැළඹීමක් නැහැ. එදාට ඒ තරම් කෙලෙසුත් නැහැ. එතකොටත් අපි හිතමු එදා ඔන්න සමාධියකට යන්න අත්‍යවශ්‍යත් නැහැ. මොකද හිත සංකල් මේ සංසුන් තියෙන්නේ. ඊළඟ තවත් දවසක හිත හුඟා කලබලකාරී. අපි දුමු හුඟා අපිට සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. යාළු මිත්‍රයෝ ආවා. මොනවා මොන හරි අපි අකමැති දේවල් රාශියක් සිද්ධ වුණා. ඔන්න කැළඹීම් රාශියක් සිද්ධ වුණා. එතෙන්දී අපි හිතන්න දැන් කෙලස් හරි මොනවා හරි සිතුවිලි කෙලවරක් නැතු වෙනවා. එතකොටත් ඒ කියන්නේ එතකොට පොඩ්ඩක් සමාධියට ගිහිල්ලා මෙයාව කියන්නේ මේ පැත්ත ආයි බැලන්ස් කරන්න වෙනවා. ඒත් තමන් අර එදිනෙදා ජීවිතයේදී එදා එදා ස්වરૂපය අනුව තමයි දැන් මේ දෙක අඩු වැඩි භාවයේ තමන්ම තේරුම් අරගෙන පවත්වන්න වෙන්නේ. ඔව් හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස. හොඳයි. ස්වාමින් වහන්ස මම දැනට මාස 5ක පමණ සිට ලොකු ස්වාමින් වහන්සේ යටතේ භාවනාව ආනාපාන සතියත් සතිය ප්‍රගුණ කිරීමත් කරනවා. ඒකෙදි ආනාපාන සතිය භාවනාව වඩද්දී හුස්මට හිත තියලා ඒ දිහා සතිය යොමු කරගෙන හිටියා. ඊට පස්සේ ඒ ටික කාලයක් යද්දී ඒකේ උස් කොට භාවයත් නිරීක්ෂණය කරා. ඊට පස්සේ ටික කාලයක් යද්දී ඒ හුස්ම නැති වෙලා යන හැටිත් මම නිරීක්ෂණය කරා. ඊට පස්සේ මම මගේ හිත මගේ කයට යෙදෙව්වා. ඊට පස්සේ කයේ යම් යම් තැන්වලට යොදවද්දී සමහරක් වෙලාවට නිකම් පණුව දඟලනවා වගේ ස්වරූපයකුත් මම නිරීක්ෂණය කරා. ඊට පස්සේ තවත් දවස් දෙක තුනක්ම මම නිරීක්ෂණය කරා මගේ සම තද වෙලා තියෙන ඒ සම චුට චුට ලිහිල් වෙලා ඈත් වෙන ඈත් වෙන ප්‍රමාණයකුත් ඒ ඈත් වෙලා සම්පූර්ණ මගේ ශරීරයේ උඩ උඩු කොටස සම්පූර්ණ තිත් එක සිදුරු සිදුරු ස්වරූපයකුත් නිරීක්ෂණය කරා. ඒ වෙලාවේදී පුදුමාකාරට හිතේට හරි සුවයකුත් දැක්කා. ඒ කියන්නේ පරයන්කෙන් නැගිට්ටාමත් ඒ සුවය ඒ විදිහටම මම අත්විඳා. ඊට පස්සේ හිමීට හිමීට හුස්ම නැති වෙලා යනවත් එක්කම ස්වාමින් වහන්සේ අර සිතුවිලි අතර පොඩි පොඩි ගැප් හිටින්නත් පටන් ගත්තා. දැන් ස්වාමින් වහන්සේ දැන් මේ භාවනා වැඩසටහනට පැමිණියාන් පස්සේ මට ඒ හුස්මට හිත තියන්න බෑ මොකද ඒක අර નિરાයාසයෙන් එන්නේ නැහැ හරි ආයාසයක් දරලා වගේ මට තේරෙන්නේ දැන් මම හිත දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා ඊට පස්සේ එතකොට සිතුවිලි එනවා සිතුවිලි එන්නේ නැතුව නැහැ හැබැයි ඒ සිතුවිලි එද්දී හරි ඉක්මනට අඳුර ගැනීමේ හැකියාවකුත් තියෙනවා ඒක මම අර රාගදේශ මොහ කියලා හඳුනා ගැනීමකුත් එක්ක මෛත්‍රියක් වගේ කරොත් ඒ සිතුවිලි හරි ඉක්මනට පහ වෙනවා. මට දැනගන්න ඕනේ මම හරියට කරනවද සහ ඉදිරියට කොහොමද මගේ භාවනාව කරගෙන යන්නේ කියන. හොඳයි. මටත් හිතෙනවා ඒ කියන්නේ ලොකු ගැටලු සාහත බවක් නැහැ. කියන්නේ අපි හිත දිහා බලන්න ගියාම කර මේ මේකට පැටලෙන්නේ නැතුව බලන්න පුළුවන් නම් වරදක් නැහැ. හිත දිහා බලන්න කලින් දැන් අර ආනාපානේ සතිය වැටහෙන්නේ නැති වුනහම කය කයේ දැනෙන මොකක්වත් අහුවෙන්නේ නැද්ද? වේදනාවන් මොකක් හරි නැත්නම් ධාතු ලක්ෂණ හරිම ඒවා මතුවෙන්නේ නැද්ද? ඇත්තටම ස්වාමීන් වහන්සේ මම මේ වැඩසටහනට එනකන් දැනගෙන හිටියේ නැහැ අර වේදනාවල් වලට හිත තියන්න ඕනේ කියලා. එහෙම දැනගෙන හිටියේ නැහැ මම මට ඉබේම තමයි අර ශරීරයේ හිත ගියේ. ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි. දැන් ඒ ඒවා හොඳට කියන්නේ ඒවත් සමනේ වුණාට පස්සේ හිතට යනවා තවත් හොඳයි. එහෙනම් පොඩ්ඩක් ඕනනම් තවත් තවදුරටත් පොඩ්ඩක් කයේ දැනෙන දේවල් වේදනාවන් වශයෙන් උනත් ප්‍රශ්නයක් නැහැ. ඒවා හොඳට ඒ තැන් තැන් වලට හිත යොමු කරමින් නිකන් ඒ තැනට විතරක් හිත නාභිගත කරමින් වගේ බලන්න. බලලා ඒවත් ටිකක් සමනය වෙන්න හැරියට පස්සේ ඊට පස්සේ අර හිතේ තවත් නිකන් පැහැදිලිවම වැඩි. ඊට පස්සේ ඔන්න નિરાයාසයෙන් හිත දිහා බලන්න පුළුවන් තව ශක්තිය දිනු වෙනවා. එහෙනම් යන විදිහ හොඳයි. එතකොට ස්වාමින් වහන්සේ සතිය ප්‍රගුණ කිරීම තුළින් එදිනෙදා ජීවිතේ දවස තුලම මගේ හිතේ ක්‍රියාත්මක වෙන විදිහ මට පේනවා ස්වාමින් වහන්සේ. එතකොට කොහොමද මේ කෙලෙස් එන්නේ කොහොමද මොකක් නිසාද අරමුණ මගේ රාගයක් දේශයක් මෝහයක් නිසාද මේක එන්නේ කියන එක මම තෝරගන්නවා ඒ තෝර ගැනීම හරහා තව දුරටත් ඒ කෙලස දිහා බැලුවාම මට තේරෙනවා ඒ වෙලාවට මං හැසිරලා තියෙන්නේ ඒකේ මගේ කැමැත්තක්ම ඉෂ්ට කරගන්න යන විදිහක් නිසාම තමයි මට මේ දේශයක් හරි රාගයක් හරි ඇති වෙලා තියෙන කියන එකත් මං තේරුම් ගන්නවා. එතකොට ස්වාමින් වහන්සේ මම කරන්නේ ඒ ඒ වෙලාවට මගේ සිතුවිල්ලට එක්කෝ හේතුඵලයක් ගලපනවා නැත්නම් මරණානුස්සතිය නැත්නම් අනිච්ච දුක අනත්තට දාලා ගලපලා හිත පොඩ්ඩක් සමනය කරී ගැනීමක් මම කරනවා. එහෙම නැතුව පොඩ්ඩක් දැන් يعني ටිකක් වේදනාවන පසනාවට හරමේ ගිහිල්ලාවම පොඩ්ඩක් දැන් මේකට ටිකක් බය නැතුව මුහුණ දෙන්න පුළුවන් හැකියාව එනවා. එහෙමයි ස්වාමීන් එතකොට අර හරියට මට තේරෙන්නේ අර රබර් බෝලයක් යට ගහගෙන ඉන්නවා වගේ. හැබැයි ටක් ගාලා වෙන විදියකින් ඒ දේශය පිට වෙනවා. පිට වෙනවා. ඒක තමයි. දැන් අපි අපි හිතමු ටිකක් වර්ධනය කරපු හිතකින් දියුණුවක් කියන්නේ සතිය දියුණු කරපු හිතකින් දැන් ඔන්න බලනකොට දැන් මේ එන द्वේෂය මුල් යුගෙම්ම නැත්තම් මුල් මුල් මට්ටමේදීම අහු වෙනවා. අහුණාට පස්සේ යාට වර්ධනය වෙන්න තරම් අපි එයාව පෝෂණය කරන්නේ නැහැ. අපි පෝෂණය කරොත් තමයි එයා වර්ධනය වෙන්නේ. ඉතින් අපි පෝෂණය කරන්නේ නැත්නම් එයා දැන් දැන් හිතන්න මෙහෙම අපිට මුලින් භවනාවක් නොකරන කාලේ නම් ද්වේෂය එනකොට අපි ද්වේෂෙත් එක්ක පැටලිලා ද්වේෂයේ වහලෙබ් බවටපත් වෙලා අපි ද්වේෂයේ ද්වේෂය තුලමයි ඉන්නේ. දැන් භවනාව හරහා ද්වේෂයේ ද්වේෂයේ පුලෙන් වශයෙන් දකින්න පුළුවන් එක්තරා අන්දමක නිකන් පරතරයක් හම්බෙලා තියෙනවා. දැන් අපේ දකින්න හිත නුවණක් වෙනම තියෙනවා. දැන් මේ දේශ සහගත ස්වභාවය වෙනම තියෙනවා. ඒ නිසා එතකොට බුදුහාඳුර කියන මේ දේශසිත දේශසිත වශයෙන් දැනගන්න. ඒකම සම්දිට්ඨිකයි කියලා කියනවා. ඒ කියන්නේ දේශය ද්වේෂය වශයෙන් දැන ගැනීමම බුදුරජාණන් වහන්සේ කියනවා ඒක මේ දහමේ තියෙන සම්දිට්ඨික ස්වභාවයක්. කියලා බලන්න ඔය සම්දිට්ඨික සූත්‍රය කියලා තියෙනවා. මේ සම්දිට්ඨික සූත්‍රය එක සම්දිට්ඨික සූත්‍රය දෙක කියලා සූත්‍ර කිහිපයක් තියෙනවා. ඒකේ මේ ලෝභය ලෝභය වශයෙන් දැන ගැනීම දහමේ තියෙන සම්දිට්ඨික භාවයක් කියලා කියනවා. ඊළඟට රාගේ රාගේ වශයෙන් දැන ගැනීම දහමේ තියෙන සම්දිට්ඨික භාවයක් කියලා තියෙනවා. ඉතින් අපි මේක මේ වශයෙන් දැනගත්තා නම් කෙලෙසේ ක්ලේශේ වශයෙන් දැනගත්තා නම් හොඳටම හොඳයි. ඊට පස්සේ ඒක පෝෂණය නොකර යන්න හැරීමයි තියෙන්නේ. අපි දැනගෙන අපි දැනගෙන එයාට පොඩ්ඩක් ඉතින් එයා පොඩ්ඩක් දඟලාවි. හැබැයි අපි එයාට උල්පන්දම් දෙන්න යන්නේ අපි එයාට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. අපි ඒකෙන් ගැලවිලා යන්න හරිනවා. මේ මේ ගැලවෙන්න එක තේරෙන්නත් පොඩ්ඩක් මුලින් අහුවෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. මුලින් අහු වේවි. හැබැයි ටික ටික ටික තමයි දැන් තේරෙන්නේ කොහොමද මේ එන එකෙන් ගැලවෙන්නේ. අහු නොවි ගැලවෙන්නේ කොහොමද? ඉතින් ඒක මේ වෙලා වෙලා කරලා කළාම තමයි තේරෙන්නේ ආ දැන් මෙන්න ආවා එයාම යනවා. ඔන්න තව එකක් ආවා එයාම යනවා කියලා අර Tamanට පැත්තකින් ඉඳලා වෙන්න ඉඩ හරින්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ බලාගෙන ඉඳීමක් විතරයි නැතු ඒක හේතුඵලයකට දාලවත් ගලපන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඕක ඕක ඇත්තටම ඒ කියන්නේ ක්‍රම කීපයක්ම පෙන්නනවා. එක ක්‍රමයක් කියලා නැහැ. Eh, දැන් ඔය මේ මේ මේ eh, ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙම කියනවා මේ කියන්නේ තිබුණ තත් දැන් එක්තරා අන්දමක උපේක්ෂාවක් තියෙනවා ඒ උපේක්ෂාවට සාපේක්ෂව දැන් ආපු මේ द्वේෂය කියන එක ඕලාරිකයි. එහෙම සලකන්න පුළුවන්. එතකොට ඒ ඕලාරික බව තේරුම් ගන්නකොට මේක පහ වෙලා යනවා. මොකද අර උපේක්ෂාව ඊට වඩා ශාන්තයි. ඊට වඩා ප්‍රණීතයි. එහෙම නැත්නම් පේනවා සංකතයි. දැන් මේ දැන් හිතේ උපේක්ෂාවට සාපේක්ෂව දැන් ඇවිල්ලා තියෙන එක මේ තරන්දමකින් මගේ හිතින් කරපු සකස් කිරීමක්. එහෙනම් දැන් මොකක් හෝ අරමුණක් ආවා හිතන්න හිතට නිකන් පොඩි සංඥාවක් අපි අකමැති කෙනෙක්ගේ සංඥාවක් ආවා නිකන් රූපයක්. මේ ඕකම මම ටිකක් සකස් කරලා වර්ධනය කරලා අර එයා මෙහෙම කරා අරම කරා කියන ඔන්න ඒක තමයි ඔන්න ද්වේෂයක් බවට පත් වුණා. අන්න දැන් සකස් කිරීමක් තියෙන්නේ. ඉතින් අන්න ඒක තේරුම් ගත් තේරුම් ගන්නත් පුළුවන්. සංකතන්. සංකත ස්වභාවය තේරුම් ගත්තා නම් ඊළඟට ඒක දැක්කා යන්න අතහැරියා. ඊළඟට පටිච්චසමුප්පන්නා. හේතු බලන්න පුළුවන්. මේක මේ මේක මේ මගේ ඔන්න එක පැත්තකින් හේතුන් වශයෙන් දකින්න පුළුවන් මේ පටිඝ අනුසයන් නිසා ඔන්න දැන් පටිඝයක් බවට පත් වෙලා තියෙනවා. කියලා මෙන්න මේ නිසා ඇතිවීම, හේතුන් නිසා ඇතිවීම කියන එක මේ පටිච්චසමුප්පන්න ස්වභාවය තේරුම් ගන්නත් පුළුවන්. කොයි පැත්තෙන් කියන්නේ අපිට හරියටම නිශ්චිත වශයෙන් කියන්න බෑ හිත ඒ වෙලාවේදී හේතුඵල වශයෙන් දකීද නැත්නම් මේ ඕලාරික වශයෙන් දකීද නැත්නම් ඔහේ ඇතිවීම නැතිවීම බලලා අතහරියද කියන එකත් සමහරලාට ඉතින් අපේ මේ වෙලාවේ තිබිච්ච මානසික தත්ත්වය තමයි. කොයි දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒක කරන්න කරන්න නේද ද එතකොට කෙලස් වල පහවීමක් සිද්ධ වෙන්නේ. අන්න හරි. ඔව්. දිගටම සතියයි භාවනාවයි දෙක එක සමානව කරගෙන යද්දී යම් විදිහකින් මේ කෙලස් වල පහවීමක් සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ ටික මතුවෙලා මතුවෙලා ඒ කියන්නේ අපේ දැන් ඔය ඔක්කොම කෙලස් ඒක අපි ඇවිල්ලා පුරුදුනේ. තනිකර ඒ කියන්නේ අපි එකක් පැත්තකින් කියනන්නේ අපි අපේ හිත වැඩ කරන්නේ හරි පුරුදු රාශියක් තමයි අපි ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ පුරුදු රාශියට මතුවෙන්න දිදී ඒ පුරුදු වලින් බේරෙන්න ඕනේ. ඒ පුරුද්ද එතකොට අපි නැවතත් වර්ධනය කරේ නැතුව වෙනවා. ආශ්‍රවයන් මේ මොකද අනුසය ධර්මයන් වැඩ කරන්නේ තනිකර පුරුදු රාශියක් අනුව. අපි අපිට අකමැති පටිඝ නිමිත්තක් ආවහම අපි ඒක අපේ පටිඝ අනුසය හරහා අපි ඒක පුරුද්දට යනවා. අපි ඒ එයා කෙනා දැක්කහම ඔන්න ද්වේෂයට යන පුරුද්ද තමයි හිතේ තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි මේ පුරුද්ද කඩනවා. එහෙම. ඒක පොඩ්ඩක් ඔන්න ඉතින් ඒ ආපු පුරුද්ද පොඩ්ඩක් අන්න වර්ධනය නොකර අපි නතර වුණා. ආයෙත් ඔන්න එනවා. ඒක ආයෙත් දැන් ඒක නොකර ඉන්නවා. අන්න මේ පුරුද්ද පොඩ්ඩක් අඩු වුණා. ඉතින් මේක මේ විදිහට පුරුදු වල තියෙන අපේ වහල් ස්වභාවය අපේ හිත තනි කර වැඩ කරන්නේ මේ පුරුදු රාශියකින් මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. පුරුදු රාශියකින් නිකන් මේක හිත ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. තත්වගත කරලා තියෙන්නේ. මේ ඒවා එන්න දිදී ඒකට වහල් නොවි. ඒකට ලක් නොවි. ඒකේ 16ක් නොවි ඒකෙන් බේරෙන්න ඕනේ. බේරුණා නම් අන්න පුරුද්ද පොඩ්ඩක් අඩු වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මේ මගේ අත්දැකීම බලාගෙන ඉද්දී දේශය කියන දේ වැඩියෙන් දැනෙනවා හිතට. තේරෙනවා. අනිවාර්යයෙන්. තේරෙනවා සහ ඒකට හේතු හැදෙන්නේ ඒ විදිහටම. එතකොට අර මට හිත ඒ වෙලාවට හරි කන්ට්‍රෝල් කරගත්තේ නැත්නම් කාගේ හරි පිටින් හරි ඒක පිට වෙනවා. නෑ ඇත්ත. ඒ කියන්නේ දැන් අපි සමහරලාට චිත්තානුපස්සනාවක් කරන්න ගියාම Tamanට තේරෙන්නේ දැන් ඉස්සලට වඩා දේශි තිනවා වගේ. නැත්නම් ඉස්සලට වඩා රාගි තිනවා වගේ. ඔව්. ඒකත් එහෙමම තමයි. අනිත් එක දැන් ඕක හැබැයි කාලයක් කරද්දි කරද්දි දැන් අර ප්‍රපංචයට යන ගතිය අඩු වෙනවා. ගිහිලා හැබැයි ද්වේෂයේ උපරිම මට්ටම ඉතුරු වෙනවා. රාගෙත් උපරිම මට්ටම් ඉතුරු වෙනවා. ඒ ටිකට ඉතින් ඒ කියන්නේ අපි දැන් හුඟක් අපි මෙහෙම හිතමු. අපි ද්වේෂයක්, දේශසහගත සිතවල ආවහම අපේ හිත ප්‍රපංචයට යනවා කියන්නේ දැන් ඒ කෙනා ගැන හිතලා හිතලා හිතලා දැන් හිතේ කෙලවරක් නැත දැන් සිතුවිලි මේන තත්යකටත් එනවනේ. ඒක තමයි අපි සාමාන්‍යයෙන් ද්වේෂෙන් කියන්නේ ද්වේෂෙන් ආඩ්‍ය වෙලා නැත්නම් ද්වේෂෙන් මත් වෙලා ඉන්න තත්ත්වය. එතෙන්දී ආයි වෙන සිතුවිල්ලකට ඉඩක් නැහැ ද්වේෂයමයි තියෙන්නේ. ඒ ස්වභාවය පුළුවන් තරම් අඩු වෙන්නම ඕනේ. ඒක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඔන්න දැන් ටික ටික ටික ටික අඩු වෙලා ගිහිල්ලා හැබැයි තාමත් අර නොදක් මේ අපි අකමැති කෙනා දැක්කාම ටක් ගාලා නොරුස්නා ගතිය පහළ වෙනවා. ඒ ඒ ඒ ටික ඉතින් ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් අර ප්‍රපංච කපා හැරීම හරහා අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික තින් ටික ටික ටික ටික ටික ටික අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යන්න ඕනේ. ඔව් ඔය ටික අර අඩු වෙලා යද්දී අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට සතිය කියන දේ 90%ක්වත් 75කට වඩා එහා මට්ටමක පවතින්නත් ඕනේ නේද? මට තේරෙන විදිහකට. ඒ කියන්නේ කොහොමත් ඒ කියන්නේ සතියයි සම්පජඤ්ඤයයි මුල් කරගෙන ඕක අරගෙන යන්න තියෙන්නේ. සතියෙන් පෙන්ලා දෙනවා මොන්න මෙයා ආවා සම්පජඤ්ඤයෙන් තමයි අදාළ මේ යම්කිසි මේ පියවර ගන්න තියෙන්නේ. පියවර ගන්න තියෙන්නේ. ඒකමයි ඉතින් බුදුහාඳුරෝ කියනවා මේ සුත්ත නිපාතේ එහෙම එනවා මේ යානිසෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං සෝතානං සංවරම් බ්‍රූමි පඤ්ඤායේතේ පිතියරේ කියලා බුදුහාඳුර කියනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවරණං යම්තාක් මේ කෙලෙස් සැඩපහරවල් ලෝකේ තියෙනවා නම් සතිතේසං නිවරණං සතියෙන් තමයි ඒකට නිකන් මේ කෙලින්ම මේ වළක්වීමක් වෙන්නේ. සෝතානං සංවරම් භූමි. ඒවා සංවර කරලා දෙන්නේ සතියෙන්. පඤ්ඤායේතේ පිතේරේ. ප්‍රඥාවෙන් තමයි ඒක කපා හරින්නේ, වියලා හරින්නේ. ඉතින් මේ දෙකේ එකතුවෙන් තමයි තනිකර ඉස්සරහට යන්න තියෙන්නේ. හොඳයි. දරුවන් සන්නයි. හොඳයි. අපිට වෙන ප්‍රශ්න තියෙනවා. ඔව්. ඔව්. අර ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබුණු විදිහට උපදෙස් ලැබුණු විදිහට සක්මන් මළුවේ නතර වෙලා බාහිරට හිත යොදවලා ඊට පස්සේ අර පෙර පරිදිම මේ සක්මන විනාඩි 45 හෝ පැය හෝ එහෙම අනුගමනය කරන්න ඕනද? නෑ එහෙම කියන්නේ සක්මන දැන් කියන්නේ සක්මනේදී පාදයන් ස්පර්ශ වෙන එක බලබලා යනවා කියලා දැන් නෑ. හොඳයි සර්. සක්මනේ නිකන් කාලය ගත කිරීමක් විතරයි තියෙන්නේ. එහෙම එහෙම. සක්මනේ ඉතින් කරන්න ඕනේ දැන් පොඩ්ඩක් මෙහෙ අර තියෙනවනේ ටයිම් ටේබල් එක. <laughs> තියෙනවා. <laughs> ඒ නිසා ඉතින් සක්මන පොඩ්ඩක් කරන්න ඕනේ. ඉතින් හැබැයි ඕකෙදි ඉතින් මේ ඉඳගෙන කරනවට වඩා සක්මන හරි ස්වාභාවික වෙනවා. හොඳයි සර්. ඉඳගෙන ඉඳද්දී දැන් අපි කරන්නේ හරි කියන්නේ ඉඳගෙන ඉඳද්දි දැන් හිත දිහාමනේ බලන්න තියෙන්නේ. සක්මනේ ඉඳද්දි හිත දිහාමයි බලන්න තියෙන්නේ. ඉතින් ආයේ ඕකේ සක්මනය පරයන්කය කියලා වෙනසක් නැහැ. එහෙමයි. කොතෙන්දත් වෙන්නේ චිත්තානුපසන ධම්මානුපසන. හොඳයි බලන්න හරි තමන්ටම අහුවේවි. කොයි කොයි වෙලාවටද මම සක්මනට යන්නේ? කොයි වෙලාවටද මම පරයන්කට යන්නේ? කොච්චර වෙලාද මම පරයන්ක ඉන්නේ කොච්චර වෙලාද මම සක්මනේ ඉන්නේ මේක දැන් තම තමාගෙන්ම අහගන්න වෙනවා එහෙමයි එහෙමයි දැනට සෑහෙන දුරකට ඒ විදිහේ ක්‍රියාත්මක වුණා. දැන් උපදෙස් අනුව මට පැහැදිලි වුණා. ඒ ඒක මේ අවස්ථානුරූපීව තමයි සිද්ධ වෙන්නේ. ඒක හිතටම තේරෙනවා. දැන් يعني හිත මෙහෙම හිතමු. හිත හුඟා කලබලකාරී. හුඟාක් ඒ කියන්නේ කැළඹිලා නම් සක්මනටම යන්න. සක්මනටම ගිහිල්ලා පොඩ්ඩක් ඔය වගේ නිකන් ස්වාභාවික ක්‍රමවලින්ම දැන් අපි ඉස්සර වගේ කෙලස් මැඩ පැවැත්වීමක් එහෙම නැත්නම් කෙලස් තලලා නිකන් සමාධියකින් යටපත් කිරීමක් දැන් කරන්නෙම නැහැ. ඒ වෙනුවට මේකට එන්න දීලා බොහොම ස්වාභාවික ක්‍රමවලට ඒක සමනය වෙන්න ඉඩ දෙන්න. සමනය වෙන්න ඉඩ දෙනවා. පුළුවන් තරම් චුට්ටක් නිවට පිට බලලා පොඩ්ඩක් ඒක ස්වාභාවිකවම පොඩ්ඩක් හෙඩියට ආවේ හැබැයි ආයෙ බේර ගන්නවා. තෝ ආයෙ පොඩ්ඩක් එළියට යනවා ආයෙ බේර ගන්නවා. ආයෙ මොන හරි දේවල් මතක් වෙනවා ආයෙ බේර ගන්නවා. ඔය විදිහට අර පුළුවන් තරම් ස්වාභාවිකවම හිතට يعني નિરાයාසයෙන් සමනය වෙන්න ඉඩ දෙන්න. සමනය වෙන්න ඉඩ දෙනවා. ඔන්න ඉන්නවා. ඊට පස්සේ ඔන්න හිතනවා නම් දැන් හිතේ එකඟ භාවයක් ඇති වෙනවා කියලා පොඩ්ඩක් කමක් නැහැ. අවශ්‍ය නම් සමාධි සමාධියකට සමාධියේ පොඩ්ඩක් තින් රසයක් විඳින්න පුළුවන්. ඒක ඒක තමන්ම තමයි දවසේ වැඩ කටයුතුත් එක්ක සමබරතාවය පවත්වන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පැයක කාලයක් මම කරමින් මුලින්ම සක්මණේදී ස්පර්ශය ගැන සිත යොමු කරදී ඉද්දී මද වේලක් යන විට පාදයේ ස්පර්ශයත් සමග වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව අවසන් වෙන තෙක් දැනෙනවා. මුලින්ම දනිස් දෙකේ දැනෙන්නේ. ඉන්පසු කළුව පෙදෙස, කෙන්ද පෙදෙසත් දැනෙනවා. පසුව කුල් පෙදෙස දක්වා මේ වේදනාව දැනෙනවා. උදාහරණයක් කියනවා නම් ලිඳකින් වතුර හදින විට දකුණු අතින් අදින විට ඒ දකුණු අතට වේදනාව තේරෙනවා. වම් අතින් අදින විට වම් අතට වේදනාව තේරෙනවා. ඒ වගේ ස්පර්ශය දැනෙන වේලාවට ඒ ස්පර්ශයත් එක්ක තමයි වේදනාව තේරෙන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම. ඒක කොහොමත් එහෙම තමයි. ඒ කියන්නේ පස්සපටි පස්ස පස්සපච්චා වේදනා. එහෙමයි. ඔව්. <laughs> ස්පර්ශයත් එක්ක තමයි වේදනාව එන්නේ. ගැටලුවක් නැහැ. ඒ නිසා ඒ පුළුවන් තරම් දැන් ඒ දැන් කටයුත්ත වෙන්න ඉඩ හරින්න. දැන් බලෙන් හිර කළා තද කළා කරන වෙනකොට බොහොම ස්වාභාවිකව දැන් කටයුත්ත වෙන්න ඉඩ හරින්න ටික ටික හිත එකඟ වෙනකොට අපි අනවශ්‍ය වීරයක් යොදන්න ඕනේ ඕනේ නැහැ හොඳයි හොඳයි හොඳයි තිරුවන් සරණයි හොඳයි හරි කවුරුත් නැහැ ඔව් ඉදිරියදා ජීවිතේට ඒක උරු පුරුදු කරගෙන ගෙනියන්න ඕනේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අපි අපි ඒක තමයි ඒ කියන්නේ ඉඳගෙන මේ ඉඳගෙන ඊළඟට සක්මනක් කළා මේ මේ කටයුතු ඇවිල්ලා නිකන් අර මේ මොකක්ද කියන්නේ විද්‍යාගාර පරීක්ෂණය වගේ තමයි. හැබැයි ඊට පස්සේ ඒක ප්‍රායෝගිකව යෙදීම තමයි එදිනදා ජීවිතේ නිරන්තරයෙන් ඊළඟට සිද්ධ වෙන්නේ. ඒකයි අර චිත්තානුපසනාව ධම්මානුපසනාව මට්ටම් වලට ආවහම උදේ නැගිට වෙලා ඉඳන් රැය නිින්ද යන වෙලාවම භාවනාවක් තමයි තියෙන්නේ. ඒක පුරුදු කරගන්නකම් විතරයි මේක පුරුදු කර අන්න හරියි. පුරුදු කරගන්නකම් පමණයි. ඊට පස්සේ දිනදා යනකොට එනකොට ඒක කරගෙන යන්න ඕනේ. හැමතිස්සෙම තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ අනිත් එක බැරි වෙලාවත් ඉතින් එතෙන්දින් කියන්නේ අපි තුමු දවසේ කැළඹීම හුඟක් වැඩි. එතකොට ආයි මෙතෙන්ට එන්න වෙනවා. ආයි පරයන්කයක් කළා ආයි පොඩ්ඩක් හිත සංසඳවලා ආයි අරමුණක තියලා හරිය ආයි තින් පොඩ්ඩක් මේ මේ වර්ධනය කරන්න ඕනේ. මොකද කැළඹිලා වැඩි. මේ මට මේ ධම්මපදයෙන් ගාතාවක් හම්බුණා මේ ඔය බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී බලනවා තමන්ගේ නුවණින්ම ඇතම් ස්වාමීන් වහන්සේලා මේ හොඳට සීලයක් ආරක්ෂා කරමින් ඒ ඊළඟට දුතාංග ආදී මේ ඒ ගුණයන් ආරක්ෂා කරමින් එතනම ඒකෙන්ම තෘප්තිමත් වෙලා එක පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා පුළුවන් තරම් මේ සුතමේ ඥානය වර්ධනය කරගෙන පොත්පත් හදාarලා හොඳට ත්‍රිපිටකය හදාarලා ඔන්න ඒකෙන්ම ත්‍ෘප්තිමත් වෙලා තව පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා හොඳට අෂ්ට සමාපත්තියෙන් එහෙම වර්ධනය කරගෙන ඒකෙම තෘප්තිමත් වෙලා එහෙමත් පිරිසක් ඉන්නවා. ඊළඟ තවත් පිරිසක් ඉන්නවා දැන් හොඳ නිකන් හුදේකලාව අනිත් අයගෙන් ඔක්කොගෙම වෙන්ලා මේ කාය විවේකයක් ලබාගෙන වෙනම අර කවුරුත් නැති හොඳ මේ සේනාසනයකට වෙලා එහෙමත් පිරිසක් ඉන්නවා. ඉතින් මේ නෙක්ඛම්ම සුඛයක් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බලුවාම මේ කවුරුත් තාම හැබැයි මේ මේ එකකින්වත් බුදුරජාණන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම සම්පූර්ණ වෙලා නැහැ. ඒක සම්පූර්ණ වෙලා නැහැ කියන්නේ මේක නෙමෙයි බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන අග්‍රඵලය. බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය. බුදුරජාණන් වහන්සේ කියන මේ එකකින්වත් ඒ නිසා සෑහීමකටපත් වෙන්න එපා. සෑහෙනපත් වෙන්න එපා. ඒ වෙනුවට. ඒ මේවා මේවා ලැබුණා කියලා දැන් මම වැඩ ටික හරිය ඔක්කොම හොඳයි මීට වඩා කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ ඇතිය ඉස්සරහට මට ඉක්මනට කරගන්න පුළුවන් කියලා තෘප්තිමත් වෙන්න එපා කියනවා. එපා කියලා මේ ධර්මයේ ගාතාවක් දේශ ගාතනා ගාතා දෙකක් දේශනා කරනවා. මේක එනවා ධම්මපදයේ 271 272 කියන මේ ගාතා දෙක. එන්නේ මේ විදිහට න සීලබ්බත මත්තේන බාහු සච්චේන පන අතවා සමාධිලාභේන විවිච්ඡ සයනේනවා පුසාමි නෙක්ඛම්ම සුඛං අපුතු ජනසේවිතං බික්කු විස්සාසමාපාදී අපත්තෝ ආසවක්ඛයන් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ තල්ලු කරන්නේ මේ ආශ්‍රයයන් ඡය කිරීමට තල්ලු කරන්නේ. එහෙනම් මේ කියන්නේ හොඳ සීලයක් තියුණා කියලත් ඒකෙම සෑහෙන පැත්තෙන් එපා කියනවා. ඊළඟට හොඳට ඉගෙන ගියාගෙන තිබිලා හොඳ බහුශ්‍රත භාවයක් තියුණා කියලා ඒකෙන් සෑහීමකට පැත්තෙන් එපා කියනවා. හොඳ සමාධි තිබුණා කියලා සෑහීමකට පැත්තෙන් එපා කියනවා. ඊළඟට හොඳ තැනක අනිත් අයගෙන් වෙන් වෙලා හොඳ විවේක සේනාසනයක හරීම සැහැල්ලුවෙන් හිටියා කියලා සෑහීමකට පැත්තෙන් එපා කියනවා. ඒ එපා කියන්නේ මොකද මේ ආශ්‍රයන් තාම තියෙනවා. ඒක ඒක ඒකයි දැන් දැන් අපි බුදුහාඳුරෝ දැන් ඔය සමාධි තිබිච්ච අය බෝධිසත්ව කාලෙදිම අතහැරලා සෑමීමටපත් නොවීනේ ගියේ තමන්ගෙම දහමක් වඩන්න නේද? ආලාර කාලාමට කෙලින්ම හාකින්චඤ්ඤායතනෙම තිබුණා. ඊළඟට උද්දකරාම පුත්‍ර නේව සංඥා නාසඤ්ඤායතනයක් තිබුණා. බෝධිසත්ව කාලෙම තේරුම් ගත්තා මේක නෙමෙයි මෙතනින් කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ටිකක් පරිසම් වෙන්න ඕනේ. ඉතින් සමාධි හොඳයි. හැබැයි ඉතින් ඒක මේ ඒක ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නයි තියෙන්නේ. සදහා පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. එහෙනම් අපි අදට අපේ ධර්ම සාකච්ඡාව වැඩේ સમાપ્ત කරමු. අද අද දවස පුරාත් එතකොට මේ පින්වතුන් සති සමාධි ප්‍රඥා ආදී උතුම් ගුණ ධර්මයන් දිනු කරගත්තා. ධර්ම සාකච්ඡාවකට සහභාගී සහභාගී වුණා. ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ අන්දමින් අද අද දවස පුරාත් රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.